අවසරයි ගෞරවනීය සංග්‍රහණේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද නිසනවනේ බ්‍රහස්පතින්දා සතිපතා පවත්තන ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවටයි රැස්වලා ඉන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වනවා නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කින්නකෝ භෝගෝතම අස්සතෝ ලෝකෝ ඉදමේව සච්ඡං මෝගමඤ්ඤಂತಿ එවං දිට්ටි භවං ගෝතමෝ හෝති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි චාරිත්‍රාක් වශයෙන් මේ ප්‍රහස්පතින්ද දවසේ මේ පැය නිසන් වනේදී ධර්ම දේශනාවක් සඳහා වේ රැස් වෙන. ඉතී ධර්ම දේශනාවේ සත්‍යපතා බ්‍රහත්පින්ද චාරිත්‍රය වගේම අපි ඒක දවසින් දවසට ගිහිලා යන ධර්ම දේශනා මාලාවක් විදිහට ධර්ම දේශනාවලියක් විදිහට පවත්වනවා. ඒ ධර්ම දේශනාවලියට අපි වරින් වර සරුවචන් වහන්සේ දේශනා කරන්න ඉච්ච සූත්‍රයක් අපිට හොඳයි කියලා ගලපෙන යෝජනා ඉස්තර වෙච්ච සූත්‍රයක් අරගෙන ඒ සූත්‍රේ පාඩයෙන් පාඩයට සතියෙන් සතිය අපි ඉදිරියට ගමන් කරන නිසා අපිට එකම පිටසක් එකම වහලයට හම්බ වෙන නිසා ගැඹුරෙන් ගැඹුරකට ය아가න්න අවස්ථාවක් ප්‍රස්තාවක් තියෙනවා. ඒ මොකද අපි ඒ දවසට ඉතිසලා ගත්ත ධර්ම දේශනාවේ පදනම සකස් කරගත්ත නිදානේ හැකිතාක් දුරට උපයෝග කරගන්න. උපයෝග කරගෙන මේ මැත්තේ ඒ සූත්‍ර දේශනාවල අන්තර්ගතයත් එක්ක ගෙත්තමක් තමයි මේ කියන්නේ මාලාවක් මේ කියන්නේ. ඉතින් මේ වකවානුදී අපි ඉදිරියෙන් තියාගත්තේ ਸਰුවඥ දේශිත සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය සඳහන් වෙලා තියෙන අග්ගිවච්ඡ ගොත්ත සූත්‍රය. ඒක දාර්ශනික පැත්තක් කන සූත්‍රයක්. ඒක නිසා භාවනා කරන අතර වගේම පොත්පත් කියවන අතර සහ දර්ශන විද්‍යාව ආධාරන අතර අදත් ජනප්‍රිය සූත්‍රයක් ඒ වගේම පූර්ව බුද්ධ ඓතිහාසික ඉන්දියානු පරිසරයේ මනස වැඩ කරලා තිබුණු මන තත්වයක් හොඳ නිර්ණායකයක් වෙලා තිනවා ਸਰවඥාන්සේ පහළ වුණේ මොන වගේ මානසික මට්ටමක් තියෙන මොන වගේ දේශයකද කියන එක තේරෙනවා ඉතින් මෙතන එදා ඒ සංසිද්ධියට නිදාණේ වෙන්නේ මේ අග්ගි වච්චගොත්ත කියන නැත්නම් වච්චගොත්ත නිකායේ නැත්නම් ඒ කුලේ අග්ගි වච්චගොත්ත කියන මේ පරිබ්‍රාජ් බ්‍රාහ්මණයා ਸਰවචනාංශය හම්බ වෙලා එච්චර උණුසුම් වාදයකට නෙවෙයි නමුත් ਸਰවචනාංශයෙන් ඒවකට පැවතිච්ච ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන්නේ කමඨාන් ලබා ගන්න ස්වරූපයකින් නෙවෙයි මේ ලෝකයේ ඒවකට පවතින දර්ශන වාදයේ පිළිබඳව බමුණෝ අයිතිවාසිකම් කියනවා. ඒකට ඒක වෙන දැනුමක් තියෙනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ වෘත්තීය වශයෙන් කරන්නේ රාජ්‍යට අනුග්‍රහ කිරීම. ඒ වගේම මේ දැනුම් මේ නැත්නම් ඥාන විභාගේ එහෙම නැත්නම් ඥාන ප්‍රස්ථානය ඒගොල්ලන්ගේ අයිතියට තියාගෙන හිටියේ. ඉතින් මේ බමුණා සර්වචනාංශේ ළඟට ඇවිල්ලා අහව පළවෙනි ප්‍රශ්නේ තමයි අපි ගිය බ්‍රහස්පතින්දා සූත්‍රයට ආරම්භය ලබා ගනිමින් විවරණයක් කරගන්න යෙදුනේ ඒකේ අහනවා කින්නකෝ බවත් ගෝතම සස්සතෝ ලෝකෝ ඉදමේව සච්ඡම් මොගමඤ්ඤන්ති එවං දික්ඛි භවං ගෝතමෝති කියලා. පවත්වතුමෙන් වහන්සේ මේ ලෝකේ శాశ్వතයි සදාකාලිකයි ඔබ වහන්සේ මෙයමයි සත්‍යය සෙස්සහිස් බොරුයි කියන දෘෂ්ටියද ඉන්නේ කියලා. එතකොට පුත්‍රජානංශේ උත්තරක් දෙනවා මේම ලෝකේ සදාකාලිකය සාස්වතය මේම සත්‍යය අන්‍ය සියල්ල හිස්ය අන්‍යයන්ගේ වචන හිස්ය කියන මෙවැනි දෘෂ්ටිකමම නැහැ කියලා. එතකොට ඒ බමුණට යම් ප්‍රමාණයක කලීලියක් එනවා. ඊට පස්සේ ඒක ඉස්තර කරගන්න ඒකේ නැස්චාර්ත්‍ය අහනවා. අසස්සතු ලෝකෝ ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං එවං භවත් ගෝතමෝ දිට්ටි හෝ දිට්ටි කෝති කියලා අහනවා. එහෙනම් ස්වාමීන් වහන්සේ අසහස්සතයි. එහෙම නැත්නම් උච්ඡේදවාදයි ලෝකයේ කියන එක මයි සත්‍යය සෙස්ස හිස් කියන මේ දෘෂ්ටි ඉන්නවාද කියලා. ඒකට ඕ කියන එකයි එහෙනම් එන්න ඕනේ ඉස්සලා කියන ආස්වාස් ආස්වාසත නැහැ කියලා. ඒතර බමුණා ඒකට අනිත් පැත්තේ උත්තර දෙනවා. එහෙනම් අසහස්සතද කියලා. ඒකට ඔව් ඔව් ඒකමයි සත්‍ය අනික නෙවෙයි කියලා තමයි බමුණ බලාපොරොත්තු වෙනවා. සර්වචනසේ මේකටත් අර පළවෙනි උත්තරෙමයි දෙන්නේ වමුණ මම මේ ලෝකයේ අසාස්වතය උච්ඡේදවාදීය කියලා මේ යමක් සත්‍යයයි අනික් සියල්ල හිස්ය කියලා දෘෂ්ටියක් තියෙන එකෙත් නැහැ කියලා. එතකොට අර ප්‍රශ්න අහන බමුණට මේ ප්‍රශ්නේ කෙලවරක් කරන්න හම්බෙන්නේ නැහැ උත්තරේ කෙලවරක් කරන්න හම්බෙන්නේ නැහැ බුදුජානසයේ මහනගණ්ඩ බැරුව යනවා. ඉතින් අපි අද මේ දවසේ පැයි දේශනාවට ඉදිරියෙන් තියාගන්න හදන්නේ. ඇත්තට මුළු සූත්‍රයේම අංශුවක් විතරයි මේක. නමුත් අපි බලනවා මේ බමුණා පැත්තේ අපි ඉන්නේ බුදුහාමුදුරන්ගේ පැත්තේ අපි ඉන්නේ මේ බණක් අහලා අපට වෙනසක් වෙයිද එහෙම නැත්නම් මේ බණ මේ අපිට මේ වගේ කතියකට නෙවි අදාළ නෙවි දේශනා කරලා ලද්දක්ද කියලා බලන්න අපි මේ අසස්සතු ලෝකෝ කියන ලෝකයේ අසස්වතය එහෙම නැත්නම් පැවැත්මක් නැති උච්ඡේදය භෞතිකය කියන මතය බමුණා විසින් ඉදිරිපත් කරන මතයේද අපි ඉන්නේ එතන ඒක ප්‍රතික්ෂේප කරන මතයේද අපි ඉන්නේ බුදුහාමරංග පැත්තේද එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කරුවා ප්‍රශ්නයක් නැගුවත් උත්තරයක් ලැබිලා නැහැ තාම. සස්සතයි කියන්නත් බෑ ඒකත් බුදුහාමර ප්‍රතික්ෂේප කරනවා බුදුහාමර ප්‍රතික්ෂේප කරන නිසා අපිට ඉන්හිහාට යන්න දෙයක් නැහැ. අශාස්ත්‍රතද කියලා බමුණ හරියටම අපි වෙනුවෙන් ප්‍රශ්න අහනවා බුදුන්සේ ඒකත් ප්‍රතික්ෂේප කරනවා. දැන් එතනදී අපි ඉන්නේ අශාස්ත්‍රතයි කියලා ඉදිරිපත් මත ඉදිරිපත් කරන බමුණගේ පැත්තේද නැත්නම් අසාස්වත මතය ප්‍රතික්ෂේප කරන බුදුජානනාංශකේ පැත්තදී ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් අපිට බුදුහාමුදුරුව ඉස්සර වුණා නම් ගෙට යන්න එපාය. නමුත් දැන් මේ දෙක මැදම කොතනකද අපේ පදනම තියෙන නැත්නම් මේ බුදුජානනාංශේ අසාස්වතයි කියන එක ප්‍රතික්ෂේප කිරීම එක මත අපිට කමටහනක් තියෙනවා. නැත්නම් අපිට ගෙන ගන්න යමක් අලුත් වෙන්න යමක් යෝනිසමස්කාරයට නගා ගන්න යමක් තියෙනවද කියන එකයි අපි දැනගන්න ඕනේ. ඉතින් ඒකෙදි අපි ඉන්නේ අවුරුදු ඊට අවුරුදු 2600කට පස්සේ ඒ නිසා එදා ලෝකයේ පැවතිච්ච භෞතිකවාදය සහ අද ලෝකයේ පවතින භෞතිකවාදය වෙනස් නිසා බමුණා අහපු ප්‍රශ්නේ අදට වළංගු නැද්ද? එතන මේ බුදුජාන් වහන්සේගේ දෙන සරුවත්න විග්‍රහය අදට වළංගු නැද්ද කියන එක අපි එක එකනට අයිති ප්‍රශ්නයක්. ඒක විග්‍රහ කරගන්න එක, පිළිගන්න එක. කෙසේ නමුත් මේ භෞතිකවාදය කියන එක එදත් අදත් ලෝකේ ටිකටම පැවතුනවා. ඉතින් අද ලෝකේ පැත්තෙන් බලනකොට මේ කොමියුනිස්ට් වාදය එහෙම නැත්නම් මේ සම සමාජවාදය එහෙම නැත්නම් භෞතික විද්‍යාව නැත්නම් භෞතික සම්පatti කියන මේ හේරම යම් ප්‍රමාණයකට අද එදාට වැඩිය දියුණු වෙලා තියෙනවනම් අපිට කියන්න පුළුවන් නම් එදා සමාජ පරිසරයේ සහ අද සමාජ පරිසරයේ අතර අද භෞතික දියුණුවක් වෙලා තියෙනවා එහෙම නැත්නම් භෞතික විද්‍යාවකින් අපි දිනුනොයි. එහෙම නැත්නම් කොමියුනිස්ට් වාදයේ සමාජවාදයේ සම සමාජවාදයේ දිනුනොන ඒ කියන්නේ සාමාන්‍ය එදාට වැඩිය දාත අපි අසාස්වත දිට්ඨිය දිගේ ගිහිලා තියෙනවා. එතකොට මේ ලෝකයේ මේ අමාරුවෙන් પરම්පරා ගානක් ගත කරලා ගිය මේ අසාස්වත දිට්ඨිය බෞද්ධ රටක් වෙන අපේ මේක සිද්ධ වුණේ අපි මේ බමුණගේ පැත්තේ ඉඳගෙනද මෙතෙක් කල් වැඩ කරලා තියෙන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ මේ කරන ප්‍රතික්ෂේප කිරීම අපි සමාජීය ස්තරයක් වශයෙන් නැත්නම් සමාජයේ පතින් තමයි ධර්මයක් වශයෙන් නැතුණාට පුද්ගලිකව හෝ සලකන්න කැමතිද කියන එක තමයි යෝගාවචරයේ කල්පනා විය යුත්තේ නැත්නම් වගකීම් බහරේ වෙන්නේ Brahmacharya වෙන්නේ. එතකොට මේ භෞතික වාදයට නැත්නම් භෞතික දියුණුවට එහෙම නැත්නම් මේ ආර්ථික විද්‍යාවට එහෙම නැත්නම් මේ තියෙන කොමියුනිස්ට් ආදී සම සමාජ ආදී අදහස් ඇතියත්ොත් ඇති මෙතන නැතියත්ොත් ඇති ඒකයි මේ යෝගාචර ජීවිතය කොච්චරක් ගැළපෙනවද නැත්නම් අපි මේ බුදුආමතුරු පෙන්වන්න හදන කෙලවරට යනකොට මේ වගේ මතවාදවල ඉන්නකොට අපිට කොච්චරක් ඒක ඒක විසින්ම බාධාවක් කොහොලක් කටු කොහොලක් වෙනවද කියන එක බලන්න ගියාම දෙන්නේ අපි සමානයි. මොකද අපි මේ අධිරාජ්‍යවාදී අදහස් වලට සහ සමාජවාදී අදහස් අනුව අද ලෝකෙ බෙදලා තියෙනවා. භෞතිකවාදී අදහස් සහ සදාචාරවාදී අදහස් අතු ලෝකෙ බෙදලා තියෙනවා. ඉතින් මේ ලෝකෙ බෙදලා තියෙන එක තමයි අපේ හිත දෙකට වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ හිත නිතරම පෙලෙන්නේ. අපි හිතනවා මේ භෞතිකවාදියෙක් කියලා ලෝකෙ එක්කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් මේ සදාචාරවාදියෙක් කියලා ලෝකෙ එක්කෙනෙක් ඉන්නවා කියලා ඒක තමයි බාහිරයට අපි ප්‍රක්ෂේපණය කරන චිත්‍රය. නමුත් අපේ මොලෙත් දෙකට බෙදලා තියෙනවා. අපේ චින්තන රටාවත් දෙකට බෙදලා තියෙනවා. ඒ නිසා අපි දවල් මිගෙල් රෑ ඩැනියෙල් සෙල්ලමක් ගෙනියන්නේ. වර එක අපි භෞතිකවාදීන් විදිහට සමාජවාදීන් විදිහට කටමැට දොඩවනවා. සමහර වෙලාවට අපි අධිරාජ්‍යවාදී විදිහට සූරාකෑමේ යෙදෙනවා. ඉතින් මේ නිසා අපිට අසහනයක් තියෙනවා. එතකොට අර භෞතිකවාදීව ගතකට ගත කරන වෙලාවට යම් ජයග්‍රහණයක් ලැබුණාම අපි ඒ වෙලාවට අපේ හිතේ තියෙන අර අධිරාජ්‍යවාදී අදහස් සමාජ හංගුම්බර අදහස් නැත්නම් ආචාර ධර්ම සමාජ ධර්ම පොඩ්ඩක් තලා දානවා. ඒකේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඉතින් අපිට යමක් හම්බෙනවා නම් ওই සමාජ ධර්ම ගැන කතා කරගෙන ඉන්න වෙලාවක් නැහැ. හම්බෙන වෙලාවේ අවස්ථාවාදීලා කුට්ටිය කඩා ගන්න යනවා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා බලනකොට ඔන්න ගෙදර රණ්ඩු ආචාර ධර්ම නැහැ. ඉතින් ආයසරයක් පන්සල් යනවා. ගිහින් වෙලා බලනවා. බලන්නකෝ වෙලා තියෙන දේ මේ මේ මේ නෑනේ කිසිම හැදියාවක් නෑනේ කිසිම බයලජ්ජාවක් කියලා අනික් ගන්න ආයෙත් ඇවෙන. මේ තැවෙනකොට හිතනවා මේ හිතනවා නෙවෙයි හිතෙන්නේ මේ භෞතිකය හොයන්න යන නිසා තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඒක මේ gederin මිස කරපු එකක් නෙවෙයි උඹම කරගත්ත දෙයක්. ඔය සමාජ විග්‍රහය ඔය පුළුල් වශයෙන් සමාජ විග්‍රහය ඇතුළෙම ওই දෙක තියෙනවා කියලා තේරුම් ගන්න කෙනාට පුළුවන් වෙයිද ඔය ලෝක දෙකක කකුල් දෙක තියාගෙන ඕක තේරුම් ගන්න. එහෙම නැත්නම් අපි මෙදිකල් කිරුවෙත් ඒක තමයි. එක ලෝකයක් ඒකේ තියාන එක ලෝකයක් මේකේ තියාගෙන උඩුවට ගොඩ වෙන්න හදන මිනිස්සෙක් යූර හයිය නිසා යූරේ කකුලක් තියාගෙන ගොඩ වෙන්න ඕන නිසා එක කකුලක් ඔරුවේ තියලා ඉතින් එහාට යනවා ටිකක් මෙහාට යනවා ඔරුවට තියන්න යනකොට ගෙහෙල් වෙනවා. ගොඩ බිමට තියන්න යනකොට දැන් මෙතනින් ඔරුවට යන්න යෝනලා තියෙන නමුත් එක කකුලක් ගොඩ බිම තියානේ ඒකේ ස්ථාවරය ගැන හිතේ හිතා ඉන්න වගේ දෙකට දෙතාවච්ච විදිහට තමයි පු탁 යන හිත කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට තිබුණ ප්‍රශ්නේ තමයි මේ දෙලොක්ක කකුල් දෙක තියා ඉන්න මේ අමනෙයින්ට මේක තේරුම් ගන්න පුළුවන් වේද කියන්නේ. හැබැයි ඒක ප්‍රශ්නයක් තිබිලා තියෙනවා පුළුවන් ගන්න පුළුවන් ගතියක් නැත්නම් අග්ගවච්ඡකොත්ත බ්‍රාහ්මණය බුදුහාමුදුරුවෝ ගාට එන්නේ නැහැ. එයා කකුල් දෙක ලෝක දෙක තියාගෙන මිනිහේ. එක පැත්තකින් සදාචාරවාදයක් නැත්නම් බමුණු මතේ ඒ කියන්නේ නිකන් පූජ්‍ය තත්වයක් තියෙන බමුණන්ට. මේ පැත්තෙන් සූරාකෑම කරනවා. කුලවාදී අනුව ඒ පහත් කුලයේ අය සූරාගෙන කරනවා. එතකොට යාර බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්චාම ලොකු අභියෝගයක් වෙනවා. මුන්ද මොන බුදුහාමුදුරුව මොන මතයක් ගන්නවද කියලා ඇවිල්ලා අහන්නේ ජීව ඉඳගෙනත් මේ දැවීම තියෙනවා. ජීව ඉඳගෙනත් මේ දාර්ශනික ප්‍රශ්න තියෙනවා. මට කියන්නේ දාාර ප්‍රශ්න. දාර්ශනික ප්‍රශ්න වගේ මහා ධාර ප්‍රශ්න. මේ විදාර ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ බමුණා. Tamanටම් පිහින් යන ගැනීමක් තමයි කරන්නේ. ඒ මොකද බුදුජාන් වහන්සේ ගාවට යන්නේ. ඉතින් දැන් අපි නැත්තම් මේ මමයා කොච්චරක් වෙලාවට මේ කතා කරන ක්‍රියා කරන දේවල් වලදී සස්තවාදයට වැටෙනවද? කොච්චරක් මේ ක්‍රියා කරන කතා කරන දේවල් වල අසස්තවාදයට වැටෙනවද? ඒතර සස්තවාදී කතා කරන මමයාට අසස්තවාදී වෙන මමයා පේනවද? අසස්සතවාදීව ගත කරන මමයාට සස්සතවාදී මමයා පේනවාද කියලා හුවක් කවදාක පේන්නේ ඒක තමයි මේ ලෝකේ තියෙන දෙබිඩි චරිතේ. ඒ නිසා හැම කෙනෙක්ම පිස්සෙක්. ඒක බරපතල වෙච්ච අන්තනක් ශිසොපෙනි. එහෙම නැත්නම් බයිපෝලා ඩිසීස් කියලා කියන්නේ. ඒක මිනිසෙකුට පේන වෙලාවකට තමන් ඉතාමත්ම සදාචාරය කරු කරන බොහොම අහිංසක ජීවිතයකට කරු කරන. ඒකට මේ මිනිසෙට පෙන්වන්න බෑ මේ ආර්ථික පිටපත යන්නේක. එහෙම නැත්නම් මේ සූරා මේ කාලා මේ කුටි කඩා ගන්න එක පෙන්වන්න බෑ. ඒතර මේ මනුස්සයා ඒකට විරුද්ධ ලේ රහ වෙනකන් ඌර්ලේ රහ වෙනකන් කෑ ගහනවා. අන්තිමට මේ මනුස්සයා ආයෙසරයක් අනිත් පැත්තට ගිහිල්ලා සූරා කෑම යෙදෙනවා. එතකොට කවුරු ඇවිල්ලා කියනවා මස්සිනා ඔහොම කියන එක හරි නෑ නේද? ඔබ මේ සදාචාරයක් හදන්නේ. හලේ නිකන් හිටපම් බම් මේ කීයක් හරි හම්බ වෙන වෙලාවේ ඌව කතා කරලා හොඳ නැහැ කියලා ඒ පැත්තට ආදිනවා. මේ දෙන්නට දෙන්න හම්බ වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ෂීසොෆෙනික් කියලා කියන්නේ දෙන්න එකවර වැඩ කරනවා. වැඩ කරපුවාම එයාට මොලේ අප්සෙට් යනවා. නැත්නම් බයිපෝලා යනවා. ඉතින් ඒක නිසා එයා එක පැත්තකින් සදාචාරවාදී වෙනකොට භෞතිකවාදී තමන්ගේ ආධ්‍යාත්මික කොටස මරන්න හදනවා. තමන්ම තමන් මරා ගන්න හදනවා. ඒ වගේම භෞතිකවාදීව කටයුතු කරන වෙලාවේදී සදාචාරවාදී පහත් කළ සලකනවා ආනමිටිත් එක කරන්න බෑ කියලා එයා ගැටෙනවා. ඉතින් අන්තර ටැන්ට ලෝකේ බේතක් නැති මාත්‍රමට ගියාට පස්සේ ඔක්සිසොෆෙනික් කියලා කියන භාවනා කරන්නත් බෑ යාට. ඊට පල්ලෙහා මාත්‍රම තමයි බයිපෝලා. වරේ කරපැත්ත ඔළුව දාන වරක මේ පැත්ත. පොල් පිට පාගන වගේ මේ පැත්ත පාගන අර පැත්ත උඩ යනවා අර පැත්ත පාගන මේක වෙනවා. ඒක ලෝකයා පිස්ස කියලා ගණන් ගන්නෑ. එහෙම පිස්සෝ තමයි ඔය ක්ෂීසොෆෙනික් කියන කට්ටිය හිර කූඩුවකට දාලා පිස්සෝ කියලා ලේබල් ගන්න. ඉතින් හිර කූඩුව ඉන්නේ කාටද දෙනවා මට ලේබල් ගහන එකට පිස්සු. දොත්තට පිස්සු. විශ්වවිද්‍යාලේ ඉන්නේ අකුණ්ඩත් පිස්සු. උන් මට පිස්සයි කියලා දැම්මට උන් ඉන්නේ මං මට මේ හැදෙන එකේ පාරේ තමයි. ඉතින් ඒකට හිතනවා මං උණ්ඩ බෙහෙත් දෙන්න ඕන. කොසඟකට කියලා පොඩ්ඩක් බලන්න. උණ්ඩ විතර දැනුවත් වෙන කවුරක්වත් නැහැ. ඒ තරම්ම දැනුවත් තියෙනවා මේ ලෝකයා. මට පොඩ්ඩක් වැඩි වුණයි කියලා මම කුතු කරලා. ඒ වැඩි වෙන්න ඉස්සෙල්ලා ඉන්න කට්ටිය දොස්තර නලාව දාගෙන ටයිකෝඩ් ගහගෙන V shape බොඩිය දාන පුම්බගෙන යනවා දොස් කළා. ඉතින් බලන්න පිස්සට හිතෙනවා. මේකත් ලෝකයක් ආරමානිස් කියලා. ඔය භාවනා මධ්‍යස්ථානට ආපුවම ඉතින් පිස්සු බයහැින ගණක් ඉන්නවා. භාවනා මධ්‍යස්ථාන කියන්නේ පිස්සෝනේ. ඒකට ආපුවම තමාරු අයිතිවරු වගේ ඉන්නවා. තමාරු පිස්සෝ වගේ ඉන්නවා. ඉතින් පිටින් ආව මනුස්සයර පෙන්නේ මේක නාටකමක් නටනවාද? එහෙම නැත්නම් ඇත්තටම මේ කට්ටියට පිස්සුද කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඒ කට්ටිය වැඳලා කීයක් හරි දීලා විචාර ගෙදර යනවා. මේ පිස්සෝ බලන්න බෑ. භාවනා මධ්‍යස්ථානේ තියෙන එකම පිස්සුව. නිසා කවුරු හරි හිතන්න එපා මේකට ඇවිල්ලිවරලා මේ සුද්ධවන්තෙක් වෙන්න වෙයි කියලා. මේක තියෙන අපිට පිස්සු බව දන්න එක විතරයි. එළියේ ඉන කට්ටිය පිස්සු නැහැ කියලා හිතන හැල දාන දීලා යනවා. ඒකට අර ලෝක දෙකේ ජීවත් වෙන එක ලේසි. ඉතින් අපි දැන් මේ සූත්‍රයක් එළියට ගත්තට පස්සේ හරියටම කණ්ණාඩියක් ඉස්සරහ ගියා වගේ. භාවනා කරනකොට මේ සස්සතවාදයේ සහ අසස්සතවාදයේ කියලා බුදුජානන් වහන්සේ නැත්තම් මේ බමුණ පෙන්නන මේ දාර්ශනික මත දෙක භාවනා කරන යෝගාවචරයට පේන්න පුළුවන් පුංචි චීන කන්‍යයක් දාලා පෙන්නුවොත් වස්තුවක තියෙන පෞද්ගලික ලක්ෂණය සහ පොදු ලක්ෂණ කියලා දෙකක් තියෙනවා. පෞද්ගලික ලක්ෂණය කියලා කියන්නේ සාමාන්‍ය හැට පේන මාතු පිට පෙනීම. මත ඒක දිහා උඟාක් වෙලා බලා ඉන්නකොට ඒ හැම වස්තුවකම පෞද්ගලික ලක්ෂණ පෙන්නුවත් ඒව හැම වස්තුවකටම පොදු ලක්ෂණ වගේ හංගගෙන ඉන්නවා. පෞද්ගලික ලක්ෂණය කියන වැඳුම් ආයිත්තන් වලට රැවටුනොත් ඇතුළේ මේ තියෙන දෙතිස් කුණපේ පේන්නේ මේ දෙතිස් කුණපේ බලන්න බැරි ආයිත්තම නිසා ආලවට්ටම නිසා ඉතින් ඒ නිසා භාවනා කරන යෝගාවචරයා මේ සස්සතවාදී සහ අසස්සතවාදී කියන එක දැනගන්න උත්සාහ කරන්නේ හුස්මේ දැනගන්න උත්සාහ කරන්නේ තමන තමන පියවරේ වා මේ දකුණේ දැනගන්න උත්සාහ කරන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ සහ ඇවිදින ඉරියව්වේ. එහෙම නැත්නම් හිටගෙන ඉන්න ඉරියව්වේ. එහෙම නැත්නම් නිදාගෙන ඉන්න ඉරියව්වේ මේ ඉරියව් වශයෙන් වෙනස් වෙන අපේ කය. ඒ වගේම ධාතු වශයෙන් නිතර වෙනස් වෙනවා. අන්නේ වෙනස් වෙන ධාතු වල කතන්දරය තමයි ජීවිතය කියලා කියන්නේ. ඒක සමාජ මට්ටම තමයි සංසාරය කියලා කියන්නේ. ඉතින් යෝගාවචරයේකට මේ බුද්ධජානන වහන්සේ ශාස්ත්‍රවාදය එහෙම සත්‍යය ශිස්සබරුවේ කියන එක පිළිගන්න එපයි කියලා අච්චකොත්ත පරිබ්‍රාජකේ හරහා අපට පණිවිඩයක් දෙනවා. අසස්සතයි ලෝකේ එහෙම සත්‍යයේ සිස්ස තුච්ඡේ කියලා පිළිගන්න එපයි කියලා එහෙම මතයකුත් දෙනකොට බුදුහාමුදුරුවෝ චපල ගමක් කරනවා වාගේ කියන දේ කියන්නේ නැතුව ඒකත් නැහැ කියනවා මේකත් නැහැ කියනවා. ඉතින් ඒකට ඒ නිසා බමුණු පුත්‍රයන් වහන්සේට මේ දොස් කිව්වා කිසිම ආස්තික දෙයක් කතා කරන මිනිසෙක් නෙවෙයි මහා නාස්තික දේවල් කතා කරන්නේ. ඒ වගේම කිසිම සැපක් විඳින තැනක් කතා කරන්නේ සැප ප්‍රතික්ෂේප කරන જાති කෙනෙක් කියලා බුදුන්වහන්සේ කෙලින්ම දොස් කිව්වා. අග්ගිවච්ඡකත නෙවෙයි ඒක වේරංජ බ්‍රාහ්මණ කිව්වේ. ඉතින් දැන් අපි බුදුහාමරගේ ශ්‍රාවකයන් විදියට බුදුජානන්සේ මේ දෙකම ප්‍රතික්ෂේප කරන එක භාවනා ජීවිතයට ගත්තොත් එහෙම නැත්නම් අපි දෙලෝකේ ඉඳලා මේක කරන්න බෑ කියලා ගිහි ගිය අතහැරලා ඇවිල්ලා අරණ්‍යගත වෙලා කුක්ක මූලගත වෙලා ශූන්‍යාගාරගත වෙලා ශ්‍රද්ධාවක් නිසා අපි මෙතෙන්ට ආවේ ඒක ඉස්මතු කරගන්න. ඒක ඉස්මතු කරගන්න අපි සීලයක් සමාදන් වෙනවා හිත අලුත් කරගන්න. ඒකලියෙලා මේ සීලය තමයි මෙතෙක් හම්බ කරපු සියලු දේටම වැඩි වටිනා දෙයක් විදිහට අදි ශීලයේ කෙරෙහි හිතනවාගෙන ඊට පස්සේ මේ සතිය පිහිටවන්න ගියාම සර්වචන් වහන්සේ කියපුවා කියලා හිතන් තමයි මේ කියන්නේ බුදුජාණන් වහන්සේ අපිට රූපයක් දෙනවා අතට. අපි කියන එක රූප කර්මස්ථානයි කියලා. එහෙම නැත්නම් අරමුණක් අපට දෙනවා ලෝකෙ පැත්තක දාන්න ලෝකේ සාස්වතද අසාස්වතද උච්ඡේදද සදාකාලික කියන වෙනුවට මේ ලෝකෙන් පුංචි කැලක් අතර දීලා කියනවා. මෙන්න මේක දිහා හොඳට බලලා මට කියන්නේ කියලා. අපි අපි දිගට දිගට කතාව කියන්න පුළුවන්. නමුත් මම හිතනවා මෙහි ඉන කට්ටිය දෙක තේරුම් ගන්න අපහසු වෙන එකක් නැහැ කියලා. අපි ලෝකයක් අතහැරලා අරණ්‍යයක් අතහැරලා කයත් අතහැරලා කයේ ඒ වෙලාවට මතුවෙන ආස්වාද ප්‍රසවාසයක් හරි පිම්බීමක් හැකිලීමක් හරි අර ගන්නවා මේක මේ ලෝකේ කියන එක තමයි. බුදුජානන් වහන්සේගෙන් ලෝකය මොකද්ද කියලා ප්‍රශ්නයක් අහනවා. මොකද මේකේ ශාස්ත්‍රත ශාස්ත්‍රතවාදී ගැන කතා කරනකොට මේ ලෝකෙන්නේ මේ නාටකම නටන්නේ වේදිකාවේ බුදුහාමුදුරු මේ වේදිකාව වර්ණන කරන්නේ කොහොමද? ලෝකයේ කියන එක වර්ණගන්නේ කොහොමද කියලා අහනකොට බුදුන්නේ සලායතන ලෝකය ගැන තමයි බුදුන්සේ කතා කරන්නේ. ඒ නිසා ඒක පුද්ගලිකව බලන්න පුළුවන්, උරගා බලන්න පුළුවන්, ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. සමාජයක් වශයෙන් බලන්න පුළුවන් මේ ආයතන හරහා අපි හදාගත්ත ලෝකෙක අපි ජීවත් වෙන්නේ. ඉතින් මේ ඒ සලායතන වශයෙන් මේක උද්දේශ වශයෙන් කියප එක නිද්දේශ වශයෙන් සර්වචාන්සේ සමිද්දි ස්වාමීන් වහන්සේට කරන විග්‍රහයක තියෙනවා. යම් කිසි කෙනෙකුට මේ ලෝකේ ලෝකේ කියනකොට මේක සලායතන ලෝකේ කියලා පිළිගත්තා නම් සලායතනයේ යම් තැනක මේ සලායතන කියලා කියන්නේ ඇහ කන දිව නාසය කය මන කියන හය. ඔය හය එකතු වෙච්චාම මමයා කියලා අටව ගන්න අටව ගැනීමක් තියෙන්නේ. නමුත් ඒ මමයා අටවන්න ගන්න උපකරණ මේවලන් ටිකට තමයි ආයතන කියලා කියන්නේ සලායතන. ඒකට ඇහ කන දිව නාසය කය මන ඒ නිසා බුදුජානනාංශය සඳහන් කරනවා යම් තැනක සමිද්දී පුරුෂයෙකුට ඇහක් තියෙනවා නම් ඒ ඇහැට ආපාතගත වෙච්ච රූපයක් තියෙනවා. එතකොට විඥාණය කනට, නාසයට, දිවට, කයට, මනට යන්නේ නැතුව ඇහැටම ඇවිල්ලා හේතු වෙනවා. නැත්නම් ඇහැටම සම්බන්ධ වෙනවා නම් එතකොට ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, චක්කු විඥානයක් තියෙනවා. එතකොට මේ චක්කු සම්පස්සජ වේදනාවක් තියෙනවනේ නැත්නම් චක්කු සම්පස්සජ චක්කුව නිසා හටගත්ත මේ විඥානයත් ඒකෙන් හටගත්ත ධර්මතාවයක් මේ රූපයක් මම දැක්ක කහ පාට දැක්ක නිල් පාට දැක්ක රතු පාට දැක්ක ත්‍රිකෝණයක් දැක්ක චතුරාස්‍යයක් දැක්කයි කියලා දැකපු දෙයක් තියෙනවා නම් ඇහක් තියෙනවා නම් රූපයක් තියෙනවා නම් චක්කු විඥානයක් තියෙනවා නම් එහින් දැකපු දෙයක්ත් තියෙනවා නම් ඒ තාක්කල් ලෝකේ තියෙනවා ඉතින් මනුෂ්‍යයා කරන්නේ ඇහි ඉන්නවා වෙලාවක ඊට පස්සේ කනට යනවා කනක් තියෙනවා නම් සද්දයක් තියෙනවා නම් හිත කනට ගියොත් ඇහෙන මිහිරි යමිහිරි ගෑනු පිරිමි ලඟ වෙන දුරස්යෙන් සද්ද තියෙන තාක්කල් ලෝකයක් තියෙනවා ඉතින් ඒ නිසා මිනිස්සයා කියලා කියන්නේ මෙයා හිතනමයි මේ හය ඉන්ද්‍රියෙම ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනසෙන් අපි මේ එක එක දේවල් එක ගැටෙමින් අපි මේ හදාගත්ත රූපය ආලවට්ටම් කර කර තමයි ඉන්නේ ඒ මිනිස්සයාට මේ මමයා කියන සංකල්පය මේ ඇටවිල්ල මේ අට්ටාලේ ගහන්න එකවර ඇහ කන දිව නාසය කය මන තියෙනවා එකවර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙනවා එකවර චක්කු විඥාන සෝත විඥාන ගාහන විඥාන තියෙනවා එකවර දැකීම ඇහිම පේනවා කියන බොරුවේ ඉන්න ඕනේ මිනිස්සුෙකුට මම ඇඳ ගන්න. ඉතින් භාවනා කරනකොට ලෝක දෙකෙන් එළියට ගන්නවයි කියලා කියන්නේ මිනිස්සයා. එක තැනකට ගන්නවයි කියලා කියන්නේ බුදුහාමුදුරෝ දන්නවා අමනයෝ පු탁ජනියෝ මෝඩයෝ මේ ලෝකේ කාඩ්බෝඩ් ඔටුන් දාගෙන රජ වෙලා ඉන්න කට්ටිය හිතාන ඉන්නේ මට එක වෙලාවට බලන්නයි අහන්නයි දකින්නයි ගඳ රස බලන්නයි පහස ලබන්නයි පුළුවන් කියන අදහයෙන් තමයි මේ පුම්බන්නේ බුදුසසුනේ දන්න හොඳටම එකවරකට එකයි බලන වෙලාවට අනික් පහම යටපත් කරගෙන තමයි චක්කු විඥානේ ඇහැට යන්නේ ඒකට ඒ විඥානේ සද්දාන්න බෑ ගන්ධ රස පහස බලන්න බෑ. ඒ නිසා බලන චිත්තක්ෂණය අපි ගොළු බව. අපිට කන් ඇහෙන්නේ නැති බව. ගන්ධ රස නොදැනෙන බව. පිටිවි හිතන්න බැරි බව භයානක දර්ශනයක් යෝග අවශ්‍යකයකට. ඒක නිසා බුදුරජාණන්සේ ආගන්තුකයට ඒ බය දෙන්නේ නැහැ. කියනවා ඔබ රූප බලන්නේ නැති ලෝකයක් හදාගනින් ඇස් දෙක වහගනින් කියලා. සද්ද ඇහෙන්නේ නැති ලෝකයකට බලන්නේ නැත්නම් එන සද්ද උඹට ආමන්ත්‍රණය නොකරන බවට වග බලා ගන්න. ඊට පස්සේ නාසයෙන් එන ගඳ අබිරමණය කරන්න එපයි කියලා කියනවා. දිවෙන් එන රස අබිරමණය කරන්න එපා. කයත් හොල්ලන්න පෙරලන්න යන්න එපා. ඒක අචේතනිකව තැම්පත් කරපන්. ඒකල කයට දැනෙන දේ පමණක් එහෙම නැත්නම් කාය විඥාණයට පමණක් රඟපාන්න පිටිය සකස් කරපන්. හිතන්න යන්නත් එපා. ඒකල ඒක විතරක් බලපන්. එතකොට Tamanට මේ රූප ලෝකෙම වෙන්න පටන් ගන්නවා. මේ රූප අරමුණකට හිත දාපුවාම රූප ලෝකෙ. ඒකට මේ රූප කියන වචනේ විස්තර කරනකොට පොඩ්ඩක් පටල වෙන සුළු ස්වරූපයක් තියෙනවා. මේ රූප කියලා කියන්නේ නාම ධර්ම නොවන කියන අදහසයි මෙතන තියෙන්නේ. නමුත් මේ රූපෙත් තියෙනවා රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කියලා රූප જાති පහකුත් තියෙනවා. ඒ නිසා කතා විදේශනා හැටියට රචනයේ හැටියට රූපේ වර්ණ ගන්න ඕනේ. ඉතින් මෙතන දැන් මේ යෝගාවචරයා චක්කු රූප රූප වලක් කළා. සද්ද රූප එන එක හොග ගණිතුනි කිරි වලක් කළා. ගන්ධ රස රූප වලක් කළා මේ පහසෙන් එන රූප. දැන් රූප ආරම්මන කියන එක විතරයි විවෘත වෙන්නේ නැත්නම් ඒකට සාදර වෙනවා. හිතට එන ධර්ම ගණන් ගන්නෙත් නැහැ. අරූපේ ගණන් ගන්නෙත් නැහැ. ඉතින් මේක දාන්න බෑනේ අපිට. අපේ හිත නන්නත්තරන පිස්සු වෙච්ච වඳුරෙක් වගේ අත්ෙන් අත්තර පැන පැන යන්නේ. සැලසුමක් ඇතුව නෙවෙයිනේ. න්‍යාය පත්‍රයක් නැතුවනේ. ඉතින් එහෙ මිනිස්යාට එක තැනකට ඇවිල්ලා වාඩි වෙලා දෙක වහ ගන්නවා කියන එකත් භාවනාවේ 90ක්. ඒකට අපිට වෙලාවක් හම්බ වෙන්නේ අපිට අපි ඒකට හැම පැත්තෙම මාළුවන්ට පොරි දැම්මට පස්සේ එහෙන් මෙන් ඇවිල්ලා පොරිටික ගහගෙන යන්න වගේ අපේ චිත්තක්ෂණ සියල්ලම මේ ඇහ කන දිවනාසය කය මන විසින් උදුරගන්න. අපිට කවදාකවත් මේ එකක් ලෝකේ බලනාර්ථයෙන් ශාස්ත්‍ර උච්චේත බලන අර්ථයෙන් එක channel එකක් එක ආයතනය බලන්න දෙන්නේ. ඒක තමයි අපේ හිතේ තියෙන පොහසත්කම කියලා කියන්නේ හැම පැත්තටම දුවන්න පුළුවන් නම් අපි හුඟක් පොහසත් කියලා. එකම channel එකක් එහෙම නැත්නම් එකම ආයතනයක් බලන්න පුළුවන් නම් ඉතින් ඒක දුප්පත් කියලා කියනවා. ඉතින් ඒක නිසා ගොඩාක් රූප තියෙන gedara, ගොඩාක් ශබ්ද තියෙන gedara, ගොඩාක් ගන්ධ රස පහස තියෙන ගෙදර පොහසත් ගෙවල් කියලා කියනවා. ඉතින් ඒ වගේ මන සම්රූප නැති, සද්ද නැති, ගන්ධ නැති, රස නැති ගෙවල් දුප්පත් කියලා කියනවා. දැන් බුදුජානනාංශ අපි කැලේකට ගෙනියලා දැන් අපි අර මන්දිරෙන් පොඩක් අයින් කරා. අයින් කළා කියනවා පහස විතරක් බලන්නේ කියලා. ඉතින් ඒක මුළු ලෝකෙම දන් දෙනවට වැඩිය අමාරුයි. ඒ චිත්තක්ෂණේ ගන්න මුළු ලෝකෙම දන් දෙන්න. ඒක එච්චර අමාරු නිසා අපේ හිත ඒක බලනකොටත් අතීත වශයෙන් අර ලෝකයේ ඇසුරු කරනවා මේ එක එක එක කුණු හarp තියෙන දේවල්. අනාගතයේ වශයෙන් ඇසුරු කරනවා. අරයා ගැන කල්පනා කරනවා. අතන ගැන කල්පනා කරනවා. මෙහා ගැන කල්පනා කරනවා. කැමැතිම නෑ පුළුවන් වුණත් මේ පහසේ හිත පවත්තන්න. කායાનුපස්සනා කියන්නේ ඒකයි. පහසේ හිත පවත්තන්න බැරිකමක් නෙවෙයි මේකේ තියෙන්නේ. අපේ හිත මේ නන්නත්තර අරමුණු වල තියෙන විචිත්‍රත්වයට කැමැති කයේ තියෙන අර ඒකාකාරී ගතිය සොයනවා. ඒ නිසායි භාවනා කළ නිවන් දකින්නයි කියලා කියන්නේ අන්තිමට හම්බ වෙන ගෝත්‍ර භූඥාණයෙන් යාපත කියලා මාර්ගඵල ලබන එක නෙවෙයි. මේ තරම් විශාල විවිතුරු අරමුණු තියේදී ඒ කාරණුක හිත තියන්න ඕනෑ කියලා හිතුවත් නිවනක් තමයි. ඒක සාර්ථක වෙනවා කියලා කියන්නේ සාක්ෂාත් කරන්නේ තමයි. ඉතින් ඒක සාක්ෂාත් කරගත්තට පස්සේ විතරයි උන්දර යෝගාවචරය කියන්න පුළුවන්. විතරයි උන්දර ඇත්ත වශයෙන්ම කියනනම් මේක තමයි එක තරහ වෙයි බෞද්ධ කියලා කියන්න පුළුවන්. ඔය නන්නතර අරමුණ දිගේ දුවන අතරමැද මේ මනුස්සයත් භක්තිකයෙක් වුණාට බෞද්ධයෙක් කියලා කියන්න බලා බුද්ධ ධර්මයෙන් නම් ඇවිල්ලා නැහැ. බුද්ධ ධර්මයට එනවා අපි එක කැලලක් ගන්නවා. ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ දොඩම් ගොඩක් තිබුණාට බදාගත්තට එක දොඩමක්වත් අහු වෙන්නේ නැහැ. එක දොඩමක් අතින් ගනින් ඒක අතට අහු වෙනවා. දොඩම් ගොඩ බදාගත්තා වගේ තමයි මේ පු탁ඥය කරලා තියෙන්නේ. කෙලවරක් කරන්න බැරි දේවල් ඔක්කොම බදා ගන්න හදනවා. අර කිඹුලා මොකද්ද බදාගන්න කියලා. මේ බදාගෙන හිටියන මොකද අන්තිමට කණ්ඩ වෙලාවක්වත් නැහැ. මෙව බදාගෙන නැවත එකක් ගන්න මිනිස්සයාට ඒක තමයි න්‍යාය කියලා දන්නවනේ උට අඩු ගන්න ඒක රස විඳින්න පුළුවන්. ඉතින් යෝගේ බුදුහාමර කියන මේ ඔක්කොම අරවුණු මේ මහමුදේ හරිනා ගන්නා වගේ තියේදී එකට අවධානය යොමු කරන්න මොන තරම් ශික්ෂණයක් තියෙනවද? මොන තරම් සංසාර පිළිබඳ දුක වැටහෙන්න ඕනද? මොන තරම් තමන්ගේ ශිල්පයට ගරු කරන්න ඕනේද? ඒ නිසා යම් දවසක යම් කෙනෙකුට මේ සස්වත ලෝකයේ අසස්වත ලෝකයේ දැනගන්න අරුචි වේවා නැති වේවා. කොයි වෙලාවක හරි මගේ හිත තියෙන මේ අරමුණේ අනික් අරමුණ නෙවෙයි කියලා දන්නවනම් මම කියනවා ඒකට නිවන කියලා. යම් වෙලාවකට කවුරු හරි දන්නා මගේ තියෙන හිත මේ අරමුණේ අනික් අරමුණ නෙවෙයි කියලා ඕක තමයි එතන ඉඳලා යා මාර්ගස්ත බුද්ධිය. ඉතින් අපිට ඒ ආර්ය පුද්ගලයා කෂ්ඨාර්ය පුද්ගල මහා සංඝ රත්නයේ පළවෙනි ආර්ය පුද්ගලයා සෝවාන් මාර්ගස්ථ. ඒ මොකද්ද? එයා දන්නවා මගේ හිතේ තියෙන මේ අරමුණ. මේ අරමුණේ නෙවෙයි. ඉතින් එයා ඉන්නේ කුණු අරපාරමුණක් වෙන්නද? ඒකේ ප්‍රශ්න නෑ. ඔය දන්නවා. දන්නවා මගේ අරමුණ අනිතව නෙවෙයි කියලා. අන්න ওই පිරිසුදුකම එනකන් අපිට බුදුහාමරෝ කියන දෙමළයක් තේරෙන්නේ නෑ. අරකට අල්ලනවා මේකත් අල්ලනවා බදාගන්න ගියාට. විනය පිටිකත් අල්ලනවා සෞත්‍ර පිටිකත් අල්ල ගන්නවා. අරනිකායත් බදා ගන්නවා මේකත් බදා ගන්න යනවා කියලා කියන්නේ හොඳ දොඩංගොඩ බදා ගන්න ගියා වගේ වෙනවා. ඉතින් යෝගාවචරයේ කිත්‍රි වේවා පුරුෂ වේවා බෞද්ධ වේවා බෞද්ධ වේවා උන්දර කියන්න පුළුවන් නම් බුදුන් අදාහගත්ත නිසා හෝ සතිය අවබෝධ කරගත්ත නිසා හෝ අප්‍රමාද වෙච්ච නිසා හෝ ශ්‍රද්ධාව නිසා හෝ මගේ හිත දැන් තියෙන මේ අරමුණේ ඒ ඒ ඒ කියන වචනින්ම තේරෙනවා ඒකට 100 100ක් ගියයි කියලානේ අනික් ලෝකේ නෙවෙයි ඒ ලෝකෙ දන් දීලා උන්. උදන්නවා. කියන්න බැරි අපට යන්න බැරි නිසා නෙවෙයි. එහෙම චිත්තක්ෂණයකටවත් ලෝකේ අමතක කරන්න අපි කැමති නෑ. හිත තියෙන්නේ නම් අපි දැනගත්තම දැනගත්තත් ඔය කතේ තමයි. ඒක දැනගෙන ඒක ප්‍රකාශ කරන පුදුම සූර වීර ධීර එඩිතර වීරවන්ත හිතක් තියෙනෝනේ. මගේ හිත දැන් තියෙන්නේ මේ ඉඳගෙන ඉන්න එක තේරෙනවා මට. දැන් මගේ හිත දැන් තියෙන්නේ මේ උපවාසයේ කියන වචන ටික මට ඇහෙනවා. ඒ නැත්නම් මගේ හිත දැන් තියෙන්නේ අතීතේ. එතන මගේ හිතේ ඉඳ අනාගතය කියලා මෙන්න මේක පිරිසුදු කරලා කිව්වට ඔගේ කිසිම අකුසලයක් නැහැ. ඔගේ තියෙන කුසලතාවයක් ඒ මනුස්සයා දන්නවා. හිතුවේ අපි කොච්චර අරමුණු ශේෂ්ත්‍රේ රංගනීය කරන්න දුන්නත් ඒක වැරද්ද ගන්න එක. අන්නේ ගන්න එක මොකද්ද කියලා දන්නේ එක දුර්වලකමක්වත් සදාචාරය නැතිකමක්වත් බය අඩුකමක්වත් ඉච්ඡාබංගත්වයක්වත් නෙවෙයි මේක ප්‍රකාශ කරන්න පුළුවන්කම තමයි sannivedana කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි ඉඳගෙන වාඩි වෙලා කොයි වෙලාවකරි කියන්න පුළුවන් නම් මගේ හිත කයට ආවා. එතමයි කයේ හිත පිහිටියා කියලා ඉතියාගෙන් අහන්න පුළුවන්. ඒ යෝගාවචරයා කලු පරිමැදින්න වගේ සුද්ධ කරන්න ඔබ කොහොමද දන්නේ කයට තාවයි කියලා. දැන් යෝගාචරය ආය අන්දබන්ද වෙනවා කයට හිත ඇවිල්ලා තමයි වෙන්න පුළුවන් කියාගන්න බෑ. ඉතින් ආර කියනවා කයට හිත ආවට වැඩක් නෑ මිනිස්සු කියන්න බැරි නම්. ඔබට නිවන් දකින්න බෑ. බාහිර හොඳ මිනිහා. ඔය කයරේට ඇවිල්ලා කියා ගන්න බැරි නම් උසාවියේ සාධාරණ ඉස්තුනට කමන්නේ උසාවියේ ඉන්න මිනිස්සුන්ට වැටහෙන්නේ නැත්නම් මේක සාධාරණ එක ලේසියෙන් ඇති වැඩක් නෑ නේ. යුක්තිය යුක්තිවත් වෙන්නේ සාධාරණ මිනිහට තේරෙන දවසේ. ඔබට කියන්න බැන්න වැඩ නිසා කරුණාකර ආයෙත් වාඩි වෙන්න. ඇවිල්ලා කියපන්. නැත්නම් බහතෝරපන් කොහොඳ වාඩිලා ඉන්න බව දන්නේ කියලා. ඉතියා අපි ධර්ම දන්නේ නැති නිසා කතා කියනවා. එහෙම නැත්නම් මට මේ පව් නැහැ පව් පිං නැහැ කියනවා. අහන්නේ මොනවක්වත් නෙවෙයි උඹ ඉඳගෙන ඉන්නවා හිටගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද? උඹ ඉඳගෙන ඉන්නවා ඇවිදිනවා නෙවෙයි. උඹ ඉඳගෙන ඉන්නවා බුදියාගෙන නෙවෙයි කියලා. එතකොට පොඩ්ඩක් ඇඟට ලේ වුණනවා. ආ ඇවිදිනකොට නම් මට මේ කකුල් දෙකේ ඉන්නේ බර මාරු වෙන්නේ. ඉඳගෙන නෝකෝද පස්සේ බර මාරු වෙන්නේ. කකුල් දෙකේ. පස්ස පැත්තේ. ඒක තේරෙනවා. ආ ඕකට තමයි නිවන කියන්නේ. වාඩි වෙලා ඉන්නකොට මම මේ හැප්පෙන තැන් මට වැටහෙනවා. ඒක නිවන කියලා ලේබල් ගහලා නැහැ. ඒකේ බුදුරැස් විදින්නෙත් නැහැ. පස්සනේ. පස්සේ මොන බුදුරැස්ද? පස්ස වැටහෙනවා නම් ඔය පස්ස තේරුම් ගන්නවා කියන කාරිය අමාරුයි. මේ වේදනා පස්සපච්ච වේදනා කිව්වම මොකද මේ කියනවා මේ පරිත්‍යාසම්පදේ අමාරුම තැනක් තමයි මේ පස්සපච්ච වේදනා තේරුම් ගන්න. ඇත්ත ඉඳගෙන ඉනකොට පස්ස වේදනා එනවා. කියන්න ලැජ්ජකමයි තියෙන්නේ. මේක හරියට කියන්න පුළුවන් නම් ඒ මනුස්සයා දන්නවා ඉඳගෙන ඉන්න බවට සතිය පිහිටියන හිතගෙන නෙවෙයි කියලා දාන්න. එවිටිනව නෙවෙයි කියලා දාන බුදියන් නෙවෙයි ඊට පස්සේ ආන ඉඳගෙන ඉන්නකොට මොනවද වැටෙන්නේ? ආ මේක බැලුම් කුඹනවා වගේ අකුරනවා වගේ වැටෙන්නේ. නැත්තම් සුවාසය අදිනවා තේරෙනවා කියලා. වැටෙන්නේ නැති විදිහට තියෙනවා මම මේ කතාව පිළිදැයි කියන්නේ. ඊට පස්සේ යාගෙන් ඇහුවොත් එහෙම හරි දැන් කය ඇතුලේ දෝයම් බෝවේ දකින්නේ පිටද නෑ නේ කය ඇතුලේ පේනවා. වාරයක හුස්ම ගන්න වෙනවා. ඊට තිම්බීම හැකිලින් වැටෙනවා. බුදුජානන්සේ සඳහන් කරනවා. මේ හතර මහා ධාතුන්ගෙන් ගොරෝසීට වැදෙන්නේ වායෝ ධාතුව තමයි ඒකම කම්පටි චංචල පෙන්නන්නේ. ඉතින් බුදුරජාණන් පොඩි තල්ලුවකුත් දෙනවා. මේ අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ නිහීදති පල්ලංකම් පළඟ බද වාඩිවිය උතුම් කායං පනිදාය කය කෙලින් තියාගනි පරිමුඛං සතිය උපට්ඨපේත්තා දැන් වෙන මොකක්වත් ගන්න එපා කයේ සතිය පිහිටන බව තමයි පළවෙනි දේ ඊට පස්සේ බුදුහාමතෝ කටර වචන දෙනවා සෝ සතෝ ආස්ස සතිය කියලා. ඒ කියන්නේ සීයෙන් යුක්තව ආස්වාස කරයි කියලා කියන්නේ මේ කයට හිත ගියාට පස්සේ අර කියන විදිහට මේ හැපෙන තැන් වැටීමත් එක සාක්කියක්. එහෙනම් මේක ඇතුලේ පරිවෘත්තීය ක්‍රියා වගේක් යනවා. ඒකෙන් මේ වායෝ ධාතුව තමයි හොඳට ප්‍රකට වෙන්නේ. නැත්තම් සාමාන්‍ය දේ. ඊට මේ වායෝ ධාතුවේ හිත ගියා කිව්වට පස්සේ ඔය මේ ආනාපාන සතිය පොත ලියන වෙලාවේදී ලොකු සංජය මට කියනවා ආස්වාසේ වැටෙන වෙලාවේදී මේක ප්‍රස්වාසේ නෙවෙයි කියලා දැන ගැනීම තමයි නාම ධර්ම කියන්නේ. මේ ආස්වාස කියන්නේ ආස්පුඩු පුරවාගෙන හුස්ම රටල ඇතුළට එක වායෝ ධාතුව. රූපේ මේක ප්‍රස්වාසයේ නෙවෙයි කියලා මේක ආස්වාසයේමයි කියන එක දන්නේ නාම ධර්ම. ඒකට අපිට කියන්නත් ඉස්සෙල්ලා වැදුරටත් නොකිය ආස්වාසය පිට වෙනවා. ප්‍රස්වාසය. ඒකෙන් නාස්පුරු පුරවාගෙන හුස්ම එළියට යන එක රූප ධර්ම. මේක ආස්වාසය නෙවෙයි කියලා දන්නවනම් ඒක උඹේ ගුණයක් නෙවෙයි. ඒ ලෝකේ හැටි මේ හිත වැඩ කරන්නේ එහෙමයි. ආන්නේ ඒකට නාම ධර්ම කියනවා දැන් ඔන්න නාම රූප දන්නවා මේ මනුස්සයා කියන්නේ. ඔතේ හැටියට. ආශ්වාසය කරනවාදී ආශ්වාසය වෙන ක්‍රියාවලියක් දන්න මේ ආශ්වාසය කියලා කියන්නේ අඹ කොලයක් එල්ලෙනවට නෙවෙයි. කේල් දැල්ලක් එල්ලෙනවට නෙවෙයි. Tamangeම නාසිකාග්‍රය උඩුතොලේ හුස්ම රැල්ල උඩට යනවා. ඒක නාම ධර්මයේ වෙන්නේ ඒක ප්‍රශ්වාසය නෙවෙයි. ප්‍රශ්වාස වෙලාදී ආශ්වාසය නෙවෙයි. ඉතින් දැන් මේ යෝගාවචරයා කැඳේ ගල බේරුවා වගේ මං වාඩි වුණා. කයට හිත දැම්මා. එතකොට මට ඕන්න ලාවට යාන්ත්‍රම 10කින් පාරක් බලන්න හුස්මක් ගන්නවා තේරුණා. ඒ හුස්ම ආස්වාසේ මම කොහොමද දන්නේ ආස්වාසේ කියලා. ඒක මේ පිට වෙනකොට තියෙන උණුසුම් වායු ධාරණ ප්‍රස්වාසයේ නෙවෙයි. ඇතුළට ඇදලා සීතල ධාතු කියලා මේ දේ කියන්න පුළුවන් නම් ඒ පුද්ගලයා අර ආර්ය මාර්ගයේ දැන් හිමීට හිමීට තත්තන තත්තන හතයි හතයි කික ඉදිරියට යනවා. මෙයාට කොච්චරක් දුරට ඒක කියන්න පුළුවන්ද කියන එක ගරු කරනවා නම් රචනයේ මුලටම මේක ලියනවා නම් උන්ද කොහොමදක් පාස්. ලක්ෂයකට කියන්න බෑ කමතාන් වාර්තාවක සුද්ධ කරන වෙලාවකදී මෙතනින් පටන් ගන්න කියලා එක්කෙකුට කරන්න බෑනේ. කවදාවත් කරන්නේ නැහැ. කියන්නේ ගන්න මට බඩ එකක් වත් වෙනවා. අල්ලපු ගෙදර මංසයා කැස්සා. මේ නෝනට මෙහෙමයි, මහත්තයාට මෙහෙමයි. දැන් මේ අහම ඉඳගෙන භාවනාවක් කියලාද හදන්නේ නෑ නෑ නෑ ඉඳගෙන තමයි පොඩ්ඩක් ඉඳගෝ මම පිටිය සකස් කරන එන අන්තිමට වාක්‍යයක් ලියනවා ආශ්වාසෙකොත් වැටුණා දැන් මම මොකද උනේ කරන්නේ ස්වාමීන් වහන්සේ කියලා කොච්චර දෝ කියනවා ගෞරව කරපන් Taman දැකපු මේ පිරිසිදුව කැඳේ කලපීර වගේ පේන දෙයට ඒක නෙමෙයි කතාව තව ඉස්සරහට යන්න තියෙනවා අපි හිතමු මේ කතාව කෙටි කරලා කවදා හරි යෝගාවචරයට පරියන්කේ ඉන්නකොට මේක ආස්වාසි මේක ප්‍රස්වාසි ප්‍රස්වාස ගැන ආස්වාද නෙවෙයි ආස්වාද ප්‍රස්වාස නෙවෙයි නැත්නම් බිම්බි මැකිලිම් ගැන ආනපාන නෙවෙයි ආනපාන ගැන බිම්බි මැකිලිම නෙවෙයි වගේ සක්මනට ගියාට පස්සේ මම දැන් ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනේ ඕකට තමයි සක්මන කියන්නේ ඕක හැම වෙන මොනම සමීකරණයක්වත් මොනම චීන කන්නඩියක්වත් දාන්න ඕන කමක් නැහැ තමයි දන්නවනේ මම ඉඳගෙන නෙවෙයි ආ කොහොමද දන්නේ උඹ ඉඳගෙන නෙවෙයි ඔව් පුකෙන් නෙවෙයිනේ යන්නේ කකුල් දෙකෙන්නේ ඕක කියන්න බෑනේ. කකුල් නැති මිනිස්සු නම් ඉඳගෙන හිටියත් ඇවිද්දත් පස්සේ යන්නේ. එතකොට නම් ඒ මනසට අමාරුවක් තියෙනවා. මේ කෙනා කොච්චර ඔළුව අංජබජල් කරගන්නවද බලන්න. සක්මන් කරපුවාම මොකද්ද කරන්න ඕනේ? මොකද්ද බලන්න ඕනේ? මොකද්ද කියන්න ඕනේ? ඉතින් අකින ඔසවනකොට ඔසවීමේ චේතනා බලන එකද සක්මන්. යා මේ මොන්නම හරුපයක්වත් ඕනේ. උඹ ඉඳගෙන නෙවෙයි කියලා දන්නවා. අයියෝ ඒක නම් මොකද්ද ඒක නෝදත් කොහොමද දන්නේ? ඉන් තලුවර. කාට හරි කියන්න පුළුවන් නම් මම ඇවිදිනකොට මගේ පතුල් දෙකටයි බර මාරු වෙන්නේ. ඉඳගෙන ඉන්නකොට ඒකාකාරයි. කකුල් දෙකේ බර මාරනවා. මේ ඉන්නේ 100ක් සක්මනේ ලකුණු ලැබිලා. ඊට පස්සේ ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා. මේ මාරු වෙනකොට මේ දවගමෙන් දකුණට දකුණෙන් බරට මාරුන බව ඔබ දන්නවද? දන්න. කොහොමද දන්නේ දැන් දකුණේ බර තියෙන්නේ කියලා? මම මේ නෙවෙයි කියලා. ඉතින් ඔළුව කහඬ වෙනවා, තලු මරන්න වෙනවා, ආයෙනම් ගිහලා ආයෙත් බලන්න. දකුණ ඇවිදිනකොට හිත දන්නවද දකුණ කියලා නැත්නම් වම දකුණ දෙකම කලවම් වෙලාද කියලා. ඉතින් බොහොම අමාරුවෙන් තමයි පොඩි කුර පහ තෝරන්න වගේ ලොක්කෙකුට දෙවෙනි භාෂාව තෝරලා දෙන්නා වගේ මේ වමේ කියනකොට මේ මේ ලක්ෂණ වලින් ඒකේ පුද්ගලික ලක්ෂණ මට වැටහෙනවා. ඒක දකුණ නෙවෙයි. දකුණේ ඉන්නකොට මේ මට පුද්ගලික ලක්ෂණ දැනෙන එක වම නෙවෙයි කියලා මේ යෝගාවචරයට මේ බුදුරජාන් වහන්සේ පෙන්වන්න හදන්නේ මේ කාය විඤ්ඤය රූපේ පෞද්ගලික ලක්ෂණය වෙන් කරලා පෙන්වන්නයි මේ භෞතික විද්‍යාඥයෙකුට වැඩි ගමනක් ගෙනියන්නේ. ඒක අපි සාමාන්‍ය ගණන් ගන්න දෙයක් නෙවෙයි. නමුත් ගණන් ගන්න තුන නිවන් දකින්න බෑ. ඒ නිසා පෙන්වනවා ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරලා ඒ වෙන් කරන ලක්ෂණ කියන අත්‍යන්ත ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ, පච්චත්ත ලක්ෂණ මේ ටික යෝගාවචරයට මේ පෞල් කරදර වලින් අයින් කරලා කණ්ඩ බොණ්ඩ ටික දීලා ඉඳ ගන්න සකස් කරලා ඇතෙක් පිටුරු කොටක තියෙන ඉදි කට්ටක් ගන්න හොඳ ඉදි කරන්න වගේ හිමීට දාලා හරියට පිටුරු ගහක් අල්ලන්න නැතුව ඉදි කට්ට අල්ලනවා වගේ එයා එක ආශ්වාසයක් වෙන් කර ගන්න බලනවා එක ප්‍රශ්වාසයක් වෙන් කර ගන්න බලනවා වෙන් කර ගන්නා හා සමානයි ඒක ප්‍රකාශ කරන්න පුළුවන් නෝ ඇවිදිනකොට එක වමේ පියවරක් එක දකුණේ පියවරකින් වෙන් කළ අඳුරන. මේක සාමාන්‍ය ජීවිතේ කිසිම ආර්ථික ලාභයක් නැති වැඩක්. ඉස්සලා කෙනම ඉඳගෙන ඉන්න එක ඇවිදින එක වෙන් කරන්න. ඇවිදින එක ඉඳගෙන ඉන්න එක වෙන් කරන්න. ඇවිදින වෙලාවදී මේ වමෙන් දකුණ වෙන් කරන්න. ආ වෙන් කරන වෙන් කරන ගියාට පස්සේ මේ පැලිර ලේෂ බීම් එකක් වගේ. වදින වදින දන පුතුරු ගහ පතුරු ගන්නවා. හරි වම දන්නවනේ දැන් වමේ ඒස බීමෙන් දකුණ තැබීම වෙන් කරන්නේ. ඒකට ඒක උසස් පෙළ පාඩමක්. ඒක ඔසවනවා යවණේක හඳුනගන්න ඨබන එක වෙන් කරන්න. කියලා අරක විභජ්‍යවාදී කඩ කඩ කඩ කඩ යන්න ගියාට පස්සේ යෝගාචරයට තේරෙනවා මේ ඒකකය කියලා එකක් හදාගෙනයි sannivedana කියන මේ ඒකකය ලං වෙලා බලන්න බලන්න කැඩෙනවා. අපි ඒකකේ වශයෙන් ගත්තේ ඇවිදිනේ. ඒක දෙකට කරපුවාම වම දකුණ ආවා. වම දකුණ කියන එක එක දෙකට කරපුවාම ඔසවනවා තබනවා. ඊට පස්සේ ඒක තව එකක් එකතු කරනවා ඔසවනවා යවනවා තබනවා. ඊට පස්සේ කියන්න පුළුවන් ඔසවන්න හිතෙනවා ඔසවනවා යවන්න හදනවා යවනවා තබන්න හදනවා තවනවා. දැන් මේක අසීමිතව පැලිර යන්න පටන් අරගන්නවා. ඉතින් යෝගාවචරයා මේ පැලිර යන්න යන්න ඉතාමත්ම පෞද්ගලික ඉතාමත්ම අත්‍යන්තයේ අණුව නෙවෙයි අංශුව නෙවෙයි පරමාණුව නෙවෙයි පරමාණු වල අංශු දක්වම මනසින් විග්‍රහ කරනකොට සතියේද මොකද වෙන්නේ කියලා හිතන්න. සතිය පුදුමාකාර දියුණු තුන් තත්යකටපත් වෙනවා යෝගාවචරය තවදුරටත් මේ ලෝකේ නැහැ. අරකේ හොම්බ ඇස්තර ගහගත්තා වගේ කාන්තාරේ වැලි උලන් එනකොට ඔට්ටුව හොම්බ ගහගත්තා වගේ උඩ කාන්තාරේ මතක නැති වෙනවා. අර අරමුණේ මැතුලට ගියාට පස්සේ මේ යෝගාවචරය පෞද්ගලික ලක්ෂණ කියන එක વિશે විශේෂඥ භාවයක්. කවදාකවත් මොනක්වත් යා කියන්නේ සංසන්දනය නොකර. මට වැටුණා හොඳට වැටුණා මොකක්වත් නැහැ මට වැටුනේ මේකයි ඒක ළඟ තියෙන අනිත් එකෙන් වෙන් වෙන්නේ මෙහෙමයි කියලා මේ පෞද්ගලික ලක්ෂණ හොඳට ලං කර කර අත්‍යන්තව ඊටාම කුඩාති කොටස් තියා බලනකොට යාට පේනවා කොයි ලකුණෙන් පටන් ගත්තත් ආශාසයෙන් පටන් ගත්තත් ප්‍රසවාසයෙන් පටන් ගත්තා. පිම්බීමෙන් පටන් ගත්තත් හැකිලිමෙන් පටන් ගත්තා. වමෙන් පටන් ගත්තත් දකුණෙන් පටන් ගත්තත් අත්‍යන්ත වෙන්ත වෙන්ත වෙන්ත ක්‍රියාශක්තියක් වැඩි වෙනවා. අන්තිමට පේනවා මොන අරමුණ ගත්තත් ගොජයක් විතරයි. පැහැිනවා විතරයි. අන්තිමට වමෙන් දකුණ වෙන් කරගන්න බෑ දෙකේම පැහෙන ගතිය පේන. සංතතිය පේන. ආශ්වාසය ප්‍රශ්වාසය වෙන් කරගන්න බෑ. මේ පැහෙන ගතිය, ගොජ දාන ගතිය, මීමැසි පොදියක් ඇවිස්සනා වගේ ගතිය පේන. අලු කොටකට කලක් ගැහුවාගේ පේන. දැන් මේ යෝගාවචරය මේ මාරු වෙන්නේ අර පෞද්ගලික ලක්ෂණ ඉඳලා හැම වස්තුවකටම පොදු විපරිණාමයට වෙනස් වෙන බවට මේක යෝග ජීවිතයේ සතෙක් හැවහලනටත් වඩා ඉතාමත්ම ගැඹුරු විපරිණාමයක් නැත්නම් පරිණාමයක් සිද්ධ වෙනවා. මේ පුද්ගලිකව දකපු දෙයක් හරහා හොඳටම අත්‍යන්තව බලනකොට කොයි එකෙන් ගියත් සීක වෙනස් වීමකට යනවා. එතෙන්දි පුත්‍රජානන් සනකන පෞද්ගලික ලක්ෂයේ ඉන්නා තාකල් ලෝකයක් කියන. පොදු ලක්ෂයට ගිය ගමන් ලෝකේ නෑ પરමාර්ථ ධර්ම වලට යනවා. කවදාද අපි පෞද්ගලික ලක්ෂණ අත්‍යන්තව බලලා සමීපව බලලා අප්‍රමාදීව බලලා අඛණ්ඩ සතියෙන් බලලා කොහෙන් ගියත් අන්තිමට දකින්නේ සන්තතිය විතරයි. මේ සන්තතිය දැකීම වක්කාර කරන සුළුයි. බය උපදවන සුළුයි. යෝගාචරයට ඊස දිග තෝන්තු කරන සුළුයි. අපස්මාර රෝග ඇති කරන සුළුයි. එහෙම නැත්නම් අසාත්මක රෝග ඇති කරන සුළුයි. මොකද යෝගාචරය මෙතෙක් මමයා අඳුනගත්තේ වස්තුවල පෞද්ගලික ලක්ෂණ හරහා. පෞද්ගලික ලක්ෂණ කැඩි කැඩි කැඩි යනකොට බලාන ඉන්න මමයාට හේන ගැහිලම යන. නාසමාපෝ. ඉතින් යෝගාචරණයක් බලන්න බෑ. මේකට ඉතින් අර මෞද් මේ මමයට ගොඩාක් ආදරය කරන මනුස්සයර ගොඩක් කල් යනවා. මේ පේන දේ සංතතිය පේනකොටම සලුවක සාදාල නැගිටිනවා. මට දැන් සතිය නෑ. බලන්න හිටපු අරමුණ නොපෙනී ගියා. ඒ නැත්නම් ආස්වාද ප්‍රසවාසය වෙන් කර ගන්න බැරි වුණා. මම දකුණ වෙන් කර ගන්න බැරි වුණා. මේ ස්වාමීන් වහන්සේ කොච්චරක් කියන වෙන් කළ බලන්න කියලා දැන් උන කරන්න කරන්න නොපෙනී ගියා. දැන් ඊට පස්සේ හොඳම වැඩි තමයි කමඨාන් සුද්ධ කරන්න නොගින් ඉන්න එක තමයි කරන්නේ ඒ යෝගාවචරය. ඒ ගියාම කියන්න දෙන්නේ මේ බලපු පෞද්ගලික ලක්ෂණ අස්පනා අපිට දීවිච්චාම යෝගාවචරයට මගේ වැරද්දක්. ආයෙත් හයියෙන් හුස්ම ගන්නවා ආයෙ පෞද්ගලික ලක්ෂණ මතු කරගන්න. බුදුරජාණන් වහන්සේගේ උපක්‍රමය තමයි පෞද්ගලික ලක්ෂණේ සැකහැර දැනගන්නකොට අනිවාර්යයෙන්ම උඩ කුඹුරේ වතුර වැඩි වෙච්චාම පල්ලෑ කුඹුරට වක්කනේ වැරෙන්නා වගේ සංසතිය දකින්න. යෝගාචරය සුතමේ ඥානෙ නැත්තම් ලෑස්තිලා නෙවෙයි නම් භාවනාවට යන්නේ. අන්වේ ඥානයක් ණය විපස්සනා දන්නේ නැත්නම් මෙයා හැම වෙලාවෙම හිතන්නේ භාවනා කැඩිලා කියලා. නමුත් සර්වඥයන් මෙතන කියන පෞද්ගලික ලක්ෂණ තියෙන තාකල් ලෝකයක් තියෙනවා. ඒක උඹ සාස්වතද අසාස්වතද අහන්න වෙනවා. මේ සම්තතිය දකිනකොට උඹට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් පවතින මේ ගොජේ. මේ සම්තතියේ හටගන්මක් කියන එකක් තියනවාද? විනාශය කියන එකක් තියනවාද? බුලක් කියලා එකක් තියනවාද? අගක් කියන එකක් තියනවාද? උඹේ කියලා මගේ කියලා කුටි කඩා ගන්න පුළුවන්ද? මේක දැකලා කරන එකක්ද? අහලා කරන එකක්ද? ගන්ධ රස පහසෙන් එන එකක්ද? හිතලා ගන්න එකක්ද? ඔය හයෙම්ම යහපැත්තේ. මේ සංතතියට හිත ගිහිල්ලා මෙන්න මේක පෙන්වන්නයි බුදුහාමුදුර මේ 84000 ධර්මස්කන්ධය දීලා තියෙන්නේ. මෙන්න මේක හේතු ගන්නණ්ඩයි මේ මේ මිනිස්යාට සීලයක් සමාදන් කරවලා තියෙන්නේ. ඕක හේතු ගන්නට මේ ශ්‍රද්ධාව තියාගනින් කියලා තියෙන්නේ. ඕක හේතු ගන්නට මේ සතිය තියෙන්නේ. මේ සතිය ශ්‍රද්ධාව සීලය ඔක්කොම තියෙද්දි මේ මනුස්සයා මේ සම්ත්‍ත්‍ය ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා අර පෞද්ගලික ලක්ෂණට අවිලා අහනවා ඒක සදාකාලිකද? ඒක සදාකාලික නැද්ද? ඉතින් බුදුසසුන් කියනවා මේ මනුස්සයා මේ මනසකින් දැකිය යුතු පැතිකඩ දෙකම දකින්න නැතුව මේ අමනයන් පමණක් දකින මෝඩයන් පමණක් දකින මේ පෞද්ගලික ලක්ෂණ අල්ලාගෙන ඒක සාස්ත්‍රද අසාස්ත්‍රද කියලා අහන්න අහන්න එයා පොදු ලක්ෂණය බැලීමේ චිත්තක්ෂණය පාවදී නැති කරගන්න බුදුරජාණන්සේ පිටර කිසිම උනන්දුවක් කරවන්නේ යා කියනවා බුදුරජාණන්සේ මතක් කරනවා බොයි ප්‍රශ්න අහන්නේ පෞද්ගලික ලක්ෂණට ඒ තරම් ගැති වෙලා ඒක මම කියාගන්න මගේ කියාගන්න ආත්මේ කරගන්න මම ඔබට එකක් කියන්නේ ඕකම නැවත නැවත බලපන් එක අරමුණක් අරගෙන සමහරෙකුට පැය ගාණක් ඇතුළත පුළුවන් වෙනවා ඒක දිය වෙලා යන හැටි දකින්න ක්ෂය වෙලා යන හැටි දකින්න නිරුද්ධ වෙලා යන හැටි දකින්න සංතතියක් බාටපත් වෙන හැටි දකින්න ඒ සංතතිය අරගෙන අහපන් ඕක සදාකාලිකද එහෙම නැත්නම් ඒක උච්ඡේදද භෞතිකද නාම ධර්මයක්ද රූප ධර්මයක්ද උතුරක් දකුණක් තියනවද කාලයක් සාදේශයක් තියනවද මගේ කියා ගන්න පුළුවන්ද කියලා ඒ මිනිස්සයා හිතෙන් යන්න මේ ලෝකෙට පහළ වෙච්ච සරුවච්චන් වහන්සේගෙන් මේ පැත්තට සරුවච්චන් වහන්සේත් ඇදගෙන මේ පේන චක්කු විඤ්ඤය ධර්ම සස්සදත අසස්සදත කියලා අහනකොට සරුවච්චන් වහන්සේ ඒකකටවත් සහභාගී වෙන්නේ එකටවත් සම්මාදම් වෙන්නේ නැහැ. ඉතින් ඒකට උගෝ දෙනෙක් හිටුණා බුදුරජාණන් වහන්සේ මේ මේ අමරාවික්ෂේප වාදය කියලා. මේ මේ ආන්දගේ වලි ප්‍රතිවර්තියගේ අල්ලනකොට අහුවෙන්නේ නැහැ. අමරාවික්කේප වාදී කියලා එකක් තියෙනවා මොන දේ කිව්වත් නැහැ කියන. දැන් බුදුරජාණන්සේ මෙතන සස්සත කියලා අහනවත් නැහැ කියන. අසහසද කියලා අහනවත් නැහැ කියන. ඒ සූත්‍රේ හමාර වෙන්න ඕනේ බුදුරජාණන්සේ මේ තොවිලේ නටලා දුම්මල පාර ගහන්න. නමුත් අපි මේ තීරුම් ගන්න හදන්නේ අපි භාවනාවේදී අරමුණක් දීලා ඒ අරමුණ මුලසපටන් අග දක්වාම බලපං කියලා එකම අරමුණක්වත් ගෙවන් වෙනකම් බලා ගන්න බැරි නිසානේ මේ අනන්ත සංසාරේ ගෝර සංසාරේ මේ අරක බදාගෙන මේක බදාන්න නටන්නේ. කොයි බදා ගන්න දෙයක් හරි එකක් කරගන්න අන්න හුතුවට විස්තර කර බලන්න කොයි එකෙත් මේ විපරිණාම වෙන ගතිය නැද්ද කියලා. අපි ගන්න වස්තුව අපි විපරිණාමය බලන්න කැමතිලා. මොකද අපි ඒක නිත්‍ය සුඛ සුභ කියලා තියාගෙන උඩ තියාන වැඳ වැඳ හිටියට ඒ කොයි එකෙත් විපරිණාම ගතිය තියෙනවා. විපරිණාම ගතිය බලන්ඩ අරමුණු රස මාරු කරන්න එපා. එකක් අරගෙන ලොකු උනන කවන්නේ බලනකොට කැඩි කැඩි කැඩි කැඩි යනවා. කැඩි කැඩි කොච්චර කැඩි කැඩි ගියත් ඊටාම කුඩා අංශුවට යනකොට නැත්තම් අණුව පරමාණු වෙනකොට පරමාණුව සබ් ඇටොමික් පාටිකල්ස් වලට යනකොට ඒක ශක්තියක් විතරයි. ඒකේ පෞද්ගලික ලක්ෂණය හැලෙනවා. මේක තමයි අපේ පරිණාමයේ හිර වෙලා ඉන තැන. මේ භෞතික විද්‍යාඥයා මේ ආර්ථික විද්‍යාඥයා මේ දේශපාලනඥයා ඉතාම සූර විදියට අපි පුද්ගලික ලක්ෂණ ඉහිර කරන්න හදනවා. ආර්ථික ලාභ දෙන්නම්, දේශපාලන වාසි දෙන්නම්, සමාජ තත්ත්ව දෙන්නම් කියලා පෞද්ගලික සම්බුදුන්සේ එක්කෙනෙක් එක්කත් විරුද්ධ නැහැ. දැකලා ඥානවන්තයාට ඔය මොකක් හරි ලෝකේ උදරංගොඩ බදාගත්තා වගේ ඔක්කොම බදන්න යන්න එපා. ඒක gederin දදි කරපන්. මේ ආපු වෙලාවක පරියන්කේටි කිය වෙලාවේ සක්මන්ටි ගිලමට වඩාම ප්‍රකට ආවේනික උඹටම ලේසියෙන් දකින්න පුළුවන් අරමුණක් කෙනෙක් කොටු කරලා හරියට මයික්‍රොස්කෝප් එකට දාලා කදාකර දාලා හිර කරගෙන ඒක එහෙම කර කර බලනවා වගේ ওই චීන කණ්ණාඩි දාලා බලපන් කොයි වස්තුව වුණත් කඩ කඩ කඩ කඩ ඇතුළට යනකොට අන්තිමට ශක්ති විශේෂයක් ඒ ශක්තිය වල තියෙන පොදු ලක්ෂණය සහ ඒක ඈතින් බලනකොට තියෙන පෞද්ගලික ලක්ෂණ සම්පූර්ණ දෙකක්. ඒකේ බුදුම ස්වාමීන් වහන්සේ කියනවා ඈතින් ගොම්මන් වෙලාවක යන වේ පාරක් හරි ඉරි පාරක් හරි කුඹි පාරක් හරි දැකපුවා ඒක දරකඩක් වගේ පේන. ඒක ලණුවක් වගේ පේන. නැත්නම් සර්පෙක් වගේ පේන. ඉතින් මේ මිනිස්සු ඈතින් බැලුවොත් හිතනවා ඒක පාර හරහා ගිය මුලක්. එතන ආත්තක වැඩිච්ච ගහකින් වැඩිච්ච අත්තක්. එතන සර්පෙක් කියලා. ඉතින් මිනිස්සු හැරිලා ගියොත් කාටද ගියා නැත්නම් සර්පෙක් කියන යන්න එපයි. ඊගාට එන මිනිස්සු පොඩ්ඩක් ළඟට ගිහලා බැලුවොත් මේ සර්පෙක් නෙවෙයි. අත්තකුත් නැහැ. මුලකුත් නැහැ. අන්න වෙනවා ඒ කා පිටිපස්සේ කා යන කූඹි වලක් තියෙනවා කියලා. ඒ මිනිස්සයා තව කෙනෙකු ගිහිල්ලා කිව්වොත් ඒ හරිස්සලාගේ බෙක්කනා කියපු කතාව නෙවෙයි කියන්නේ. මොකද මෙයා ලං වෙලා බලද. තවත් කීලා ලං වෙලා බැලුවොත් එහෙම වැලක හෝ සර්පේකේ සංඛාවක්වත් නැහැ. එකා පිටිපස්සේ කන කූඹි වලක් මිසක් අර බොඳ වෙච්ච යට තමයි සන්තතිය වෙන්නේ. වැලක් වගේ වෙන්නේ ඒතර නෑ කූඹියකට පස්සේ කූඹියා පිටිපස්සෙන් මොකක් හරි අදගෙන යන්නේ ඒක තනිකර හිස් තික් වෙලක්. ඒ එක තිත ඇතුලේ කොච්චර කකුල් නලියනවද කියලා බලන්න. තවත් ලං වෙලා බලපු කෙනෙකුට කිතයි මෙතන සර්පෙක් ඉන්නවා අය. මේකේ වැලක් තියෙනවා අය. මේකේ මුලක් තියෙනවා අය කියලා. නෝ තේ මනසට ඈතින් දකව මනුස්සත් එක්ක රණ්ඩු කරන්න වෙනවනේ. උඹ ගිහිල්ලා බැලුවා නම් ඔබට පෙනෙයි. ඕකේ ජීන්නේ මේ එකා පිටිපස්ස යන එක කුඹි පිටසක් නොදකපු නිසා ඔබ සතෙක් සර්පෙක් කියලා දැක්කට එහෙම එකක් නෑ කියලා. ওই දින කොච්චර දාගන්නේ. අද තියෙන රණ්ඩු ලෝකෙ ඔච්චරයි. එහෙම නැත්නම් ඒ ස්වාමීන් වහන්සේ කියනවා කාටුන් චිත්‍රපටයක් කරන් බලන්නේ කියලා. ඒකේ ප්‍රොජෙක්ට් එකේ මිනිත්තුවට 1500 වාරේ කරකිනකොට අර ඇඳලා තියෙන ඉරි වලින් අතපය උස්සනවා දඟලනවා බේනවා. ඒ වේගෙ පොඩක් අඩු කරලා බලන්න කඩ කඩ කඩ වෙලා ගියාට පස්සේ ඒ නාටකන මිනිස්සෙක් නෑ ඉරි කැලි ටිකක් විතරයි තියෙන්නේ. අර වේගයෙන් කරකිනකොට ඒක ඇනිමේෂන් එකක් වෙනවා සත්‍යෙක් වැඩ කරනවා මිනිස්සෙක් වැඩ කරනවා වගේ පේනවා. නමුත් මේ පිස්සෙක් අඳපු රූප ටිකක් තියෙනවා. ඉරි කැලි ටිකක්. වේගෙන් කරකිනකොට අතරමැද යන අන්ධකාර පටි පේන්නේ ආලෝකය විතරයි පේන්නේ වේගය යම් ප්‍රමාණයට අඩු කරපස් වෙනවා අන්ධකාරයක් වෙනවා ආලෝකයක් වෙනවා ආලෝකයේ ඉරි ටිකක් වෙනවා ආය අන්ධකාරයක් වෙනවා ආය ආලෝකයේ ඉරි ටිකක් වෙනවා අර අන්ධකාරය ඇතුලේ තමයි අපි මේ ඉරි අතර සම්බන්ධතාවය ඇතිලා හතෙක් මවන්නේ ප්‍රොජෙක්ටර් එක ඇතුලේ කට කට කට කට ගාලා දුවන්න පටන් ගත්තාම රූපරාම ටිකක් එපයි තියෙන්නේ එතකොට රස විඳින්න චිත්‍රපටයක් නැහැ ඉතින් ඒ නිසා නැවතිල්ල බලන්න කියලා 1500ක් වේගෙන් කරකවන්න එපා. දැන් ප්‍රොජෙක්ටර් අතින් කරකවලා බලන්න මොකද්ද වෙන්නේ කියලා පිටේට වැටෙන්නේ. කිසිම චිත්‍රපටයක් බලන්න බෑ. ඒ වෙනුවට ප්‍රොජෙක්ටර් කියන්නේ මොනතරම් මායාවක්ද මායානලයක්ද කියලා පෙනෙයි. ඒක අන්ධකාර තිරයක තමයි පෙන්වන්න පුළුවන්. ඉතින් මේ නාටකම නටන නාටකම පොට්ටකට නතර කරලා. එක වැඩක් තියා බලන්න හිටියොත් කොයි එක බැලුවත් කරුවචනanse කියනවා අසුචි මුත්‍රා දෙක කොච්චර පුංචි කොටසක් ගත්තත් ගඳයි අප්පිරියයි. මේ සංසාරේ ඕනම දෙයක් අපිව ප්‍රිය කරන අප්‍රිය කරන දෙයක් කරන බලන්න මේ සම්තතිය දකින්නකොට එකේ ගඳ තේරෙනවා. ඒක අප්‍රසන්න භාවයේ තියෙනවා මේක තමයි මේ ශිප වැළඳගෙන මම මාගේ කියන්නේ හිතියේ. ඉතින් ඒ මනුස්සයලා කරන දෙයක් නම් අපි වැඳ ගන්නවා බැලඳ ගන්නවා වැළඳගත්තට මේ දෙතිස් කුණපයක් දෙතිස් කුණපයක් තමයි වැළඳ ගන්න. නමුත් ඒක හරියට දැක්කනම් බල්ලෙක් අසුචි ටිකක් කනකොට මොකටද අප්‍රිය කරන්නේ? කබරේ බලුකුණක් කනකොට අපිට මොකද මේ අප්‍රියාවක් ඇති වෙන්නේ? අපි මේ කරලෝ කැල්ලබ්බත් එක අපි දාන කන්නේ. කබරයා කනකොට චික් විතරක් මේක ශිෂ්ටාචාර නෑ කබරයා ශිෂ්ටාචාර කරන්න හදනවා බල්ල අසුචි කනකොට මේ අසුචි කන්ද කල්ලන බදාන ඉඹ ගන්නකොට එහෙම හිතෙන්නේ නෑ මේක හොරියට මේ කඩලා බැලුවා නම් පුද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ ගත්තොත් මුද්‍රයන්සිය සඳහන් කරන අසුචි වල කුඩාම කොටසෙත් ඒ අප්‍රිය ගතිය සහ ගඳ ගතිය තියෙනවා ඒ වගේ මේ සංසාර ඕනම දෙයක් අරගෙන බැලුවොත් පොදු ලක්ෂණයට ගියාට පස්සේ ඒ නියෝජනය වෙන්නේ ගෑණියක් වශයෙන් පිරිමියෙක් වශයෙන් සුභ වශයෙන් අසුභ වශයෙන් කහ පාට නිපාට වුණාට සියල්ලම හටගන්නේ එකම ප්‍රභාවය. එකම ශක්ති ප්‍රභාවය. ඕක තමයි අයින්ස්ටයින් E mc2 කියලා. මේ ශක්තිය සහ වස්තු අතර සම්බන්ධතාවය පෙළූට ගිය සත වර්ෂෙම ප්‍රධාන විද්‍යාඥයා කියලා කාඩ්බෝඩ් උතුණක් පැලඳුවා. අවුරුදු 2600කට පස්සෙලා තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ උඹ ඔය ඉන්නේ සලායතන ලෝකෙක මේ වෙනස් වෙන දේ ගෑණියක් කියලා හිතාන පිරිමියෙක් කියලා හිතාගෙන ඔබ ඒක අල්ලබදාගෙන මේ ලෝකේ උඹම වාගත්ත දේ සාසත සාසත දේ කියලා බැලුවට ඒ හැදිලා තියෙන මූල ශක්තිය උඹ එන්නත් ඉස්සෙල්ලා මේ ලෝකෙ තිබ්බා උඹ හැඳි ගෑවිලා මැරිලා ගියත් ඕක ඔහොමමයි ඕකේ වෙනස් වෙන දෙයක් නැහැ මේක අල්ලන කතන්දර ගොතන වෙනුවට කොහොමද මේ පොදු ලක්ෂණේ පෞද්ගලික ලක්ෂණේ කරගන්න මම ආයනේ හටගන්නේ? කොහොමද මේ පොදු ලක්ෂණේ පෞද්ගලික ලක්ෂණයක් වෙන්න මාන්නේ හටගන්නේ? කොහොමද මේ පොදු ලක්ෂණේ පෞද්ගලික ලක්ෂණයක් කරන කුට්ටියක් කඩා ගන්න හදන්නේ කියන එක දැක්කනම් මේ සංසාරේ මේ ඇවිල්ලා තියෙන ඒක බලන්න. එනතු මේ ඉස්සරහින් ඉන්න මේ తත්‍ර తත්‍රා විනන්දනේ කියලා අපිට අහුවෙච්ච කට්ටිය අල්ලබ දාන සිප වෙනද ගන්න නෙවෙයි. ඒක හරහා බලන්න නම් මේ සිප වෙනද ගන්න එකක් හරහා මේක දකින්න අමාරුයි. ඒක ඒ වගේ විවේචනාත්මක බලන්න බෑ. කුටිම කියනවා Tamange දරුවා Tamanට ඔපරේෂන් කරන්න බෑ කොච්චර දක්ෂ ශල්්‍ය වෛද්‍යවරයෙකුට. යහතේ දරුවා තිබුණ තියෙන කැක්කම නිසා රාජකාරී වශයෙන් ප්‍රොෆෙෂනලි දෙන්නේ. ඇට හැඟුම් බරව දරුවා ඔපරේෂන් කරන්න බෑ. ඒක නිසා වෙන ડોක්ටර් කෙනෙකුට දාන්න. ඒ නිසා තමයි ප්‍රේම කරන වස්තුත් එක භාවනා කරන්න අමාරුයි. මධ්‍යස්ථ වස්තුවක් ගන්න කියනවා. අරගෙන මේක බැලුවට පස්සේ මධ්‍යස්ථ වස්තුවේ එහෙමනම් ප්‍රේමණීය වස්තුවත් ඒකයි, දෝෂණීය වස්තුවත් ඒකයි කියලා පස්සේ ණය විපස්සනාට තමයි අහුවෙන්නේ. ඒ නිසා අපිට මේ ගැටේ ලිහෙන්නේ එහෙම නැත්නම් අපිට මානසිකාරය යොමු කරන්න ඕනේ මුඛක් හරි එකක් ඒක විසින්ම ඉස්මතු වෙන වස්තුවක් ගන්න. ආරම්භන කරගන්න. නිමිති කරගන්න. ඒක තමන්ගේ අඩේට තියාගන්න. හුදුට ඒක දිහා බලාන ඉන්න මේක විපරිණාම වෙන්නේ නැහැටි. අපි බලන්නේ මේක ස්ථිර කරගන්නනේ. නිමිටි ගන්න හදනවා මේ ආලෝක නිමිත්ත පාල කරන්න හදනවා ආනාපාන නිමිත්ත ගන්න හදනවා. ඒ කියන්නේ මේක ස්ථිර කරගන්න. බුදුසසුනේ පෙන්වන්නේ ස්ථිර කරන්න නෙවෙයි. ඒකේ අනිෂ්ඨිර බව, අනිත්‍ය බව. ඉතින් ඊට පස්සේ බුදුසසුනේ න්‍යායෙන් පෙන්නනවා ඕන කෙනෙකුට වෙන්න පුළුවන් බැරි නම් විරුද්ධ වෙන්න වෙනස් වෙන සුළු දෙයක් දුකද සැපද කියලා. මහන්නේ ඇහැ නිත්‍යද අනිත්‍යද? අනිච්චම් බන්තේ. සම්පිච්ච අනිච්චං තන් දුක්ඛං වා සුඛං වා. මහන්නේ යමක් එහෙම වෙනස් වෙන අනිත්‍යද සැපද දුකද්ද? දුකක් දුක්ඛං බන්තේ. සම්පිච්ච අනිච්චං දුක්ඛං තං කල්ලන්නුතං සමනුපස්සිතෝ ඒතම් මම ඒතෝ අමසින් ඒසෝ මේ අත්තා. මෙවැනි වෙනස් වෙන මෙවැනි දුක් දෙන ඇහැ මම කියා ගන්න වටිනවද? මගේ කියන්න වටිනවද? ආත්මයෙන් ගන්න වටිනවද? මේ ඇහැට ලක් වෙන රූපේ වෙනස් වෙනවද නැද්ද? දුකද නැද්ද මේ වෙනස් වෙන දුක් වෙන දේ මම මාගෙන් තියාගන්න වටිනවද ඒකට යොමු වෙන චක්කු විඥානය කොයි හරි තියෙන විඥානයක් කැලේ එකට දැක් ගන්න දැක් ගහුවට පස්සේ ඒ චක්කු විඥානේ සෝත විඥානේ බවට වෙනස් වෙන්නේ නැද්ද පැදුරට කියලාද පණින්නේ එහෙව් විඥානයක් මම මාගේ කියා ගන්න වටිනවද ඊට පස්සේ ඇති වෙන මේ සූප රූපයක් දැක්ක අසූප රූපයක් දැක්ක සද්දයක් ඇහුණා ගන්ධයක් ඇහුණා කියලා මේ කියන දේ මම දැක්ක මේ අද්දකලයි කියන්නේ කියලා කහපා දෙන්න වටිනවද මේක දුක පිණිස නේද තියෙන්නේ මේක අනාත්මයි නේද කියලා ඒ දෙවෙනි සූත්‍ර අපේ සූත්‍ර පිටකේ සඳහන් වෙන මේ අන්තලක්ෂණ සූත්‍රයේදී ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් පියවර හතරකින් පෙන්නලා තියෙනවා. නමුත් මේ තේරෙන් බදාගත්තොත් දොඩංගොඩ බදාගත්තා වගේ බෑ. එකක් අල්ලන්න. එක්ක ආශ්වාස ප්‍රශ්වාසය අල්ලන්න. එතකොට වම දකුණ අල්ලන්න. එවන්ට මොකක් හරි වැටෙන දෙයක් අල්ලන කි පෙන්නන්න හදන පුද්ගලික ලක්ෂණ අපි. ඒක විනිවිද දකින්න ඇතුළට යනකොට යනකොට ඒක ඉබේම සතියට විතරයි ඒක තේරෙන්නේ. පොදු ලක්ෂණයට ඉඩ දීලා අහිං වෙන හැටි. දැක්කට පස්සේ පොදු ලක්ෂණේ නෑ සාස්වතද අසස්වතද ප්‍රශ්නය. මේ පෞද්ගලික ලක්ෂණ තමයි මේ තියෙන හරියක් නාඩගම් මේ තියෙන හරියක් සැප දුක් තියෙන්නේ. අපි මේ දුක් දින පෞද්ගලික ලක්ෂණට කොච්චර කැමතිද කියන අමනයට, මෝඩයට, තකතිරුවට තමයි පුතත්ජනයි කියලා කියන්නේ. අච්චර ලස්සනට එහා පැත්තේ තියෙනවා පොදු ලක්ෂණ ඒක නිවනට මාර්ගය. ඒතිෙදි මේ පුද්ගලික ලක්ෂණ කතන්දර ගොතනවා, චිත්‍රපටි හදනවා, ටෙලිඩ්‍රාමා හදනවා, නව කතා ලියනවා. ඒකේ ගත කරන මිනිස්සයා විතර දුකට මනාප. දුකට කැමති කෙනෙක් ඇත්තේ. ඉතින් බුදුරජාණන් කියන ඌට කැමති නම් කාපු දෙන් ඒකට කරදර කරන්න එපා. කාටද ඕන නම් කක්ක කණ්ඩ ප්‍රශ්නේ නැහැ. ඉතින් ඌනේ කන්නේ. බුදුහාමුදුරුවෝ එකක් කෑවෙන්නේ නැහැ. බුදු හින්දි ඉස්සලා දාසේ බුදුන්සේ අසුචි කන්ද කැවිද්දා ගෑවුනේ නැහැ. මේ පෘථජ්ජනයට වෙන කෙනෙක් අක්ක කනවා බලන්නත් බෑ. හරිද මේක අක්ක දැකපු නැති කෙනෙක් වගේ. ඌත් කරන්නේ ඒකමයි. මුතුදාන කියන්නේ ඌට පෙන්නන්න ඔය කක් හරි ගමන්න රත්තරන් හරි ගමන්න බදාගන්නේ ඌ පෞද්ගලික පක්ෂේ ඉන්න තාක්කා. ඕක විනිවිදල පොදු ලක්ෂණේ දැක්කට පස්සේ අනිත්‍යතාවයේ නැති තැනක් නැහැ. ඒක දැක්කට පස්සේ අනිත්‍යතාවයේ ශාස්ත්‍රතද අනිත්‍යතාවයේ අශාස්ත්‍රතද කියලා අනිත්‍යතාවයේ නිට්ටය දෙයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ කවදාකවත්. ඒක උඹ ඉන්ඩිසෙලක් තිබ්බා. බින්නකටත් තියෙනවා මරණයට පස්සෙත් තියෙනවා. අයිතිවාසිකම් කියන දේකුත් නැහැ. ඉතින් ඒ අර පොදු ලක්ෂණේ විනිවිදලා ඇතුළට ය아가න්න බැරි කම නිසා තමයි වෙන්නේ. පෞද්ගලික ලක්ෂණේ විනිවිද ඇතුළට ය아가න්න බැරි නිසා අපිට සතිය නැහැ, විපස්සනාව නැහැ. මේ දෙක අතර බොහෝ පොඩි පරතරයක් තියෙනවා. ඒ ඥානෙ විදින්න ඕනේ විතර පස්සේ තේනවා. බුදුහාමුදුරනේ නැතුණා ධර්මයේ තියෙන තාක්කල් සාසනයට කිසිම අඩුපාඩුවක් නැහැ. හැබැයි ඒක ඇස්සත්තෝ මේක දකින්න. කන් ඇත්තෝ මේක අහන. එහෙම නැති ඇත්තෝ කියන ඔය කිව්වට කොහොම මේක කියලා. කොහොම මේ අනිත්‍යතාවය කියලා බුදුහාමුදුරණත් කියනවා මේ බුදුහාමුදුරන්ගේ චීන කන්නාඩියෙන් බැලුවනම් අපිට පෙනෙයි. මේ අපිට වෙනම එකක් තියලා තියෙන්නේ රාහුල කුමාරට වෙනම චීන කන්නඩියක් දීලා තියෙන කියලා අපි හිතන්නේ නෑ ඒක ඔක්කොම එක දීලා තියෙන්නේ අපි මේ කරලා කියන මේ ಗುಣ ධර්ම ටික පෙළගස්සන්න ඕනේ පෙළගස්සගෙන කළ හැකි රාජකාරිය බාරගත්තා ඒක ඉවර වෙනකම් කරන්න ඉවරනකම් කෙරුවට පස්සේ ඒක ණය විපස්සනායි ලෝකෙටම සමස්තයට දාන්න පුළුවන්කම තමයි විදුහුරු ගතිය කියන්නේ. ඔක බුදුහාමුදුරුවෝ කියලා දුන්න බොහොම කලින් බුදුහාමුදුරන්ට Nobel Prize දීලා වැඩක් නැහැ. දෙනවා නම් බෙල් එකක් තියෙන prize එකක් දෙන්න. Nobel Prize දෙන්න තියෙන්නේ ඔය පස්සේ ආපු බයියන්න තමයි. මොකද උන් දකින්නේ කෑල්ලා ඉන්නේ බුදුහාමුදුරුවෝ සමස්තයක් දැකලා කියලා තියෙන්නේ. නමුත් ඒක මේ සූත්‍රේ නිමාව මම ඉතින් අද ඒ ගැන එච්චර කතා කරන්න යන්නේ මොකද අපි මේ සූත්‍රෙ දිගට යනකොට යනකොට ඒක දිග ඇట్లా එයි. ඒක නිසා මේ හැම කෙනෙක්ම භාවනා වැරදුණයි කියලා කියන්නේ මේ උච්ඡේදවාදේ නැත්නම් අසාස්ත්‍රවාදේ පේනකොට උන්ටට පේනකොට ඒක Tamanට වැරදුනා වගේ තමයි පේන්නේ. ඒක සලුවක සාදාලා නැගිටිනවා. පුළුවන් නම් ඉවසලා ඕකම කරගෙන යන්න. එතකොට Tamanට මේ පෙන්නන්ට ඕන දේ අමාරු උපයාගත්ත අරමුණ නිමිත්ත නියම අර්ථකතනෙ එන්නේ තියෙනවා. එන්නේ ඉවසන ඉවසන් නැතිකම නිසා අපි හොඳට මේක මතුවලා එනකොට නැගිටලා යනවා. හොදෝද මඩේ දාලා ආයෙත් හොදලා මඩේ දාලා යනවා. නිසා කවදා හරි ධර්මයේ තේරිච්ච දවසේ මේ නීරසකම කම්මැලිකම කැඩලා බිඳලා යන ගතිය එනකොට සතිය වුණත් කමන්නේ නැහැ. සමාධිය වුණත් කමන්නේ කැඩලා බිඳලා යනකොට දැන් තමයි අරමුණ ආවේ. මට මේ තියෙද්දි කරන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒ යෝගාවචරය ස්වභාව ධර්මයාගේ ඒ ස්වභාවයේ ස්වභාවයේ තේරුම් ගන්නවා. ඊට පස්සේ යාට ලොකු අපහසුතාවයකටපත් යනුට කියලා දෙන්න. මොකද තමනුත් මේ කල්පි පැටලා හිට පැටලිල්ල. නමුත් ඒක උඩට බුද්ධ පූජා බුද්ධ දේශනා වැරදිදයි බුදුහාමරෝ කියලා තියෙනවා කියලා සංනිවේදනය කරගන්න පුළුවන්. ඒක ඉච්චර වැදගත්ුත් නෑ. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ යන කරන වැඩේ තව ටිකක් ඉවසලා ඉදිරියට කරගන්නයි. ඒකට මේ අග්ගිවච්ඡකොත් බ්‍රාහ්මණය අහන ප්‍රශ්නෙට බුදුහාමර දීපු උත්තරේ අපිට දිරවන්න පටන් අරගන්න. මේ වගේ පිටකරත් ඒ වැඩේ එල්ලයක් කරලා ගොනු කරලා කරගන්න බැරි නම් මේ කාම ලෝකේ ගිලිලා ඉන්න නැත්තම් මේ නර පණුවන්න මේ වැඩ ගන්න අමාරුයි. ඒ ගැන කරදර වෙන්නත් එපා. ඒ කරදර වෙන එක අපිටත් වටිනා මේ කාලේ නාට්‍ය කිරීමක්. ඒ නිසා තමයි මේ එලඹිච්ච ක්ෂණ සම්පත්තිය උපරිම පාවිච්චි කරගන්න. මේ අසස්සතද ලෝකේ අනික් දේවල් සියල්ල මෝගයි තුච්චයි කියන එක ප්‍රතික්ෂේප කරලා Tamanට ඒක මතුවෙච්ච වෙලාවදී මේක විනිවිද හරහා බලන්න පුළුවන් ශක්තිය පහළ වීමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙසේ නැත කරනවා ශිරු දිනාටම සනසිමුදා වේවා කියන ප්‍රාර්ථනාව හොඳයි පුරුදු පරිදි අපි දේශනාවේ නිමාව සටහන් කරන්න ඉස්සෙල්ලා කාට හරි කියන්න කරන්න දෙයක් නැත්නම් පැටලුම් ලියා ගන්න යමක් තියෙනවනම් අදහසක් වශයෙන් ඉදිරිපත් කරන්න යමක් තියෙනවනම් ඉදිරිපත් කරන්නයි කියලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් මම මතක් කිරීමක් කරනවා. එහෙම නැත්නම් අපි ඊටවතාජාදී ගාථා සජ්ජායනා කරලා ධර්ම දේශනා සචිවාරයේ නිමාව සටහන් කරනවා.